ඉතින් මේ විදිහට ඊ타ත්ම ඇඟට නොදෙන පුංචි දෙයකින් පටන් අරගෙන නැවතක් જાතියක් ජරාවක් මරණයක් ශෝකයක් පරිදේපයක් ලබා දෙන ඒ වීතිය චිත්ත වීති પરම්පරාව කෙලස් භරිතයි එnde ende ende ende ඊ타ම සියුම් දෙකකින් ඊ타ම ගොරෝසු ඡණ්ඩ පරුස දුක් රාශියක් ඇති කළ දෙනවා ඉතින් මේ ක්‍රියාවලිය දකිනකොට මේ සංසාරේ තියෙන භයංකර භාවය එහෙම නැත්නම් මේ අභාවිත මනසක තියෙන කෙලෙසෙන ස්වરૂපය අර මිනිස්සයා දැනට පෘථග්ජනයා දැනට විඳින දුක් වලට තවත් දුකක් එකතු කිරීමක් වගේ පේනවා. ඒ නිසා භාවනා කරගෙන යනකොට එදිනදා ජීවිතයේ දුක් වලින් බැහැර වෙලා අබිනිෂ්ක්‍මණය කරලා විවේකයක් හොයාගෙන මේ භාවනා කරගෙන යනකොට මේ පුංචි චේතනාවකින් පුංචි ප්‍රකල්පනාවකින් ඊටත් යටින් තියෙන අනුසය වගේ ධර්මයකින් මේසා විශාල දුක්ඛඳක් ඇති වෙන වැඩපිළිවෙල පේන්න පටන් ගන්නකොටම යෝගාවචරයට මෙතික් නො ඇසු නොවිරු ආකාරයේ දුකේ පිළිබඳව තවත් පැතිකඩක් පේන්න පටන් ගන්නවා. මේක සමාහට නොදැරිය හැකිව තරම්. ඒක නිසා මේ භාවනා කරන කෙනා ඒ සඳහා හිත ගතින් සූදානම් නැත්නම් මේ භාවනාව දුක ගෙවන් කිරීමක් නෙවෙයි දුක වැඩිවීමක් විදිහට තේරුම් ගන්න ඕන තරම් ඉඩ තියෙනවා. ඒ නිසා ඒ භාවනාවේ විදිහට අතරමඟ කඩාගෙන ඒක පිළිබඳව මතිමතාන්තර පළ කරන්න පටන් අරගත්තොත් මෙන්න මෙහෙමයි මම කරලා තියෙනවා මෙන්න මෙහෙමයි මේකේ තියෙන කටුක භාවය කියලා ඒක බොහෝ විට සරුවචන් වහන්සේ වැඩියට නියෝජනය කළා වෙන්න ඉඩ තියෙනවා. ධර්මයේ වැරදි විදියට නියෝජනය කළා වෙන්න ඉඩ තියෙනවා. සංඝයා වැරදි විදියට නියෝජනය කළා වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ චිත්තපටි භාගයක් විතරක් බලලා නැත්තම් මගදී පෙරදිලා ලියලා තියෙන පොත් කරන කතා එහෙම නැත්නම් ඒ වගේ සිද්ධි හරියට බහුලයි මේ කාලේ. ඉතින් නමුත් අපි තේරුම් අර ගන්න ඕනේ මේ සරුවචන් වහන්සේ මේ දුක පිළිබඳව නැත්නම් දුක හට ගැනීම පිළිබඳව මේ තාසියුම් දෙකකින් මේ තා ගැඹුරු දුකක් හට ගන්න බව පෙන්වන්නේ මේ පෘථග්ජනයර දුක්මදි නිසා තව දුක් ගෙනත් දෙන්නවක්වත් භාවනා කරන යෝගාවචරයට බයක් ඇති කරලා භාවනා ශේෂයට බැස නොගන්න භීතිකාවක් ඇති කරන්නවත් නෙවෙයි මේක තමයි යථාර්ථය නිසා ඒ විතරක් නෙවෙයි මේකේ හරියට පොට අල්ලගත්තොත් මට වේරලා තේරුම් ගත්තොත් මේ සා දරුණු දුක්ඛඳ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක මේ චේතනාව සහ ප්‍රකල්පනාව කීකරු කර ගැනීමෙන් දැන් දැන් ගෙවම් කරන්න පුළුවන් බව මේකේ අනිත් පැත්ත දැනගන්න පුළුවන්. ඒක යෝගාචර හරි උනන්දු කරන සුළුයි. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් ආරම්භක වැරදි වැරදි පෙරදි පෙරදි යෝගාවචරයට නෙවෙයි ආරාධනාව තියෙන්නේ දැනටමත් සෑහෙන දුරට ජයකණු පසු කරගනිමින් ඉදිරියට යන කෙනාට තේරෙනවා මේකේ මහා ලොකු සටනක් කරන්න දෙයක් නැහැ. තියෙන්නේ එතන එතන පහළ වෙන මේ චේතනා, එතන එතන පහළ වෙන මේ ප්‍රකල්පනා, එතන එතන හිසෝසෝන අනුශේ ධර්ම එනේනකොට දැකගෙන ඒ සඳහා අවදි මනසකින් ජීවත් වුණොත් ඒ ශීඝ්‍ර වේගයෙන් කස කැවෙන මාර්ගය ක්‍රියාවැඩ පිළිවෙල හුදු දැකීම පමණින් හුදු ලෑස්ති වී මුණ දීම පමණින් සෑහෙන බලමිදින්න පුළුවන්. ඒක මේ ආශ්චර්යවත්. ඒ වගේම හිතා ගන්න බැරි තරම් මේ නිරීක්ෂණයේ තියෙන ශක්තිය, සතියේ තියෙන ශක්තිය තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට චේතනා පිළිබඳ ප්‍රකල්පනා පිළිබඳ අනුසය ධර්මයේ පිළිබඳව බුදුහාමුදුර අපිට පෙන්වන්න දෙවන මේ පැති දිහා ඉගෙන ගන්නකොට අපිට ටිකක් ඇහුම්කන් දෙන්න වෙනවා බොහොම සීරුවෙන් ඒ වගේම අපිට ඒක හිතට වද්දා ගන්න වෙනවා බොහෝමත්ම අන්වේ ඥාන ණය විපස්සනා ක්‍රමයට තර්කයට දාලා දර්ශන විද්‍යාව අනුව මේක තේරුම් ගන්න වෙනවා. එතකොට රසක් තියෙනවා. අනිකුත් කිසිම තැනක කිසිම ශාස්ත්‍රවරේ කිසිම ශාස්ත්‍රික පෙන්වන්නේ නැති සූක්ෂම පැති මේකේ පෙන්නනවා. ඊට පස්සේ ඒක දකිනකොට තමයි භාවනාවේදී තේරෙන්න පටන් අර ගන්නවා මේ සාමහා සටනක් අපි දියත් කරලා මේ කරන යුද්ධේ ක්‍රමවිදි දන්නවනම් යුද උපක්‍රම දන්නවනම් මේ එන්න තියෙන නැත්නම් ඇවිල්ලා දැනටමත් ක්‍රියාත්මක වෙන මේ පුංචි ධර්ම ටික තවදුරටත් විනයනය කිරීමෙන් දිනනලද යුද්ධයක වගේ ජයග්‍රහණ ලබන්න පුළුවන්. අන්න ඒ අතින් මේ සංස්කාර කියන පදය කෙනෙක් ගුරුසු දේවල් වලට, ඡණ්ඩපරස දේවල් වලට නව නව නිර්මාණ හරහා නව අභියෝග මේ ප්‍රගමණය කියලා කියාගෙන ඉස්සරහට තල්ලු කරන්නේ ඒ පුද්ගලයා එතන එතන පිනවමි. අන්නේ පිනවීමේ ගතියක් පෙළඹ වීමේ ගතියක් මේ සංස්කාර කියන පදයේ ගම්ම්‍ය වෙනවා. සංස්කාර කියන පදේ ගම්ම්‍ය වෙන තවත් අර්ථයක් තමයි ඒක. අර්ථ ඡායාවක් තමයි ඒක. ඒක පොළඹවනවා. හැම වෙලාවෙම කුප්පනවා. පොළඹවනවා. ඉදිරියට තල්ලු කරනවා. ඒ තල්ලු කරන හැම එකක්ම <clears throat> දැන්න තියනටත් වැඩිය ගුරුසු තැනක්. දැන්න තියනට වැඩිය බොහොම සිද්ධි බහුල තැනක්. දැන්න තියනට වැඩිය බොහොම චංචල කම්පන තැනක්. ඉතින් ඒක සංසාරේ බවත් යම් වෙලාවක මේ ගොරෝසු චංචල කම්පන කුප්පන තැනක ඉඳලා අකුප්පා තැනකට නිවෙන තැනකට ගමන් කරනවා නම් ඒ දේදී උනන්දුව බහින බවත් උනන්දුව බහිනකම සංසාරයෙන් ගැලවීමක් බවත් නිවනක්වත් තේරුම් ගන්න යෝගාවචරයට චින්තාමය ඥාන අවශ්‍යයි. චින්තාමය යෝගාවචරයට අන්වේ ඥාන අවශ්‍යයි. යෝගාංශයට තර්ක ඥාන අවශ්‍යයි. යෝගාවචරය තුළ ඒ දර්ශනේ තියෙනවා. යම් තැනක උනන්දුවක් ධෛර්යයක් ඉදිරි ගමනක් තියෙනවනම් ඒතර පිටිපස්සේ සංස්කාර ඉන්නවා. සංස්කාර තමයි මේ කුලප්පු ඇති කරලා දෙන්නේ කුප්පණ ගතිය. ඒකෙන් ඇති කරන උනන්දුව බොහෝ විට 100ක් නැත්නම් බොහෝ විට සංසාරේ අලවා බඳවා තබා ගැනීමට දක්වන උනන්දුවක්. එතකොට යම් තැනක සංස්කාර සමතයක් සිද්ධ වෙනවා නම් ඒ සිදුවෙන හැම තැනකදීම නිශ්චල බව, චංචල බව, විවේකී බව, උදකලා බව වෙනවා. ඒත් එකම හීන් නූලෙන් අපිරියාවක් එනවා. හීන් තෝලෙන් කම්මැලිකමක් එනවා. හීන් නූලෙන් නීරස ගතියක් එනවා. පාළු ගතියක් එනවා, තනි ගතියක් එනවා. අසරණ වුණා තනි වුණා වගේ. ඉතින් මෙන්න මේ දෙක අනුව අර උනන්දු හරහා ඉදිරියට තල්ලු කරන අධ්‍යාපන ක්‍රමයක් සමාජයක් ආර්ථිකයක් සහිත කෙනා ඒ රැල්ලට අහු වෙන්නේ නැතුව ඒ ගඟ දිගේ ඉහළට යමින් නන්දුවක් ධෛර්යයක් ඇති නොකලත් නීරස ගතියක් හැමැලි ගතියක් ඇති වුණත් කොන් වෙච්ච ගතියක් දැනුණත් මේ ශාන්ත ගතියක් නිවිච්ච ගතියක් හුදකලා ගතියක් හරහා මේ සංස්කාර ගෙවන් වෙනකම ක්ෂය කිරීම තේරුම් ගන්නවා කියන එක ඉතින් සරුවචනාංශයේ සඳහන් කරන විදිහට පටිශෝත ගාමීමයි. ගඟ දිගේ ඉහළට පීනන පිළිලක් තියෙනවා. ඉතින් අද මේ චේතනා සූත්‍රයේ මේ ඉදිරිපත් කරලා තියෙන සංස්කාරයන්ගේ විවිධ රංගනවල මේ තියෙන කුප්පන ගතිය උනන්දු කරන ගතිය කොහොමද සරුවචනාංශයේ මේ සත්‍ය විසුද්ධි ක්‍රමයෙන් භාවනා ප්‍රතිපදාවෙන් අනුපූර්ව ප්‍රතිපදාවෙන් ගෙවම් කරන්නේ ඇඟටත් නොදැනි. කොටින්ම කියනවනම් යෝගාවචරයටත් නොදැනි. යෝගාවචරයටත් මේ කිසිම ධර්මතාවයක් තේරුම් නැති වුණාට මේ දර්ශනේ නොතේරුණාට උපදේශ ටික ක්‍රියාත්මක කරන යනකොට ඒ යෝගාවචරයා දන්නේම නැතුව උපන් උපන් උපන්නාන සංඛාරාණ කයමේවානුපස්සති කියලා උපනූපන් සීල සංස්කාරයන්ගේ ගෙවම් කරන ක්‍රමයකටයි මේ ප්‍රතිපදාව හැදිලා තියෙන්නේ. ඒක නිකන් ඒකට සාරුවච්චන් වහන්සේ නිකන් පෙන්නන උපමාව තමයි මේ <coughs> වඩුව පාවිච්චි කරන අත්පොරව. පරස පරසු කියලා කියනවා. පරසූපමාවක් පෙන්නනවා. පරසූපමාවේදී සාරුවච්චන්සේ සඳහන් කරනවා වඩුව මේ අත්පොරව මිට පැත්ත මිටියට පාවිච්චි කරනවා අනිත් පැත්ත ලීයක් සහින්ට පාවිච්චි කරනවා නියන්තලයක් විදිහට තියලා මිටියෙන් ගහලත් පාවිච්චි කරනවා নানা ආකාරයෙන් පාවිච්චි කරනවා අන්නේ විදිහට විවිධ විවිධාංගීකරණය යටතේ පාවිච්චි කරන ඒ අත්පුරව වඩුව නිතරම ගාලා තියෙන එතකොට ඒක මොන තියා බලනකොට දිලිසෙන ගතියෙන් පේනවා එලඹිලා පෙලඹිලා ඉන්න බව මලකට කහලා පමා වෙලා නැහැ අප්‍රමාදීව ඒක පාවිච්චි කරන බව වඩුව දාන්න ඒ වගේ වඩුව ඕන කෙනෙකුට දාන්න ඒ නිසා තලේ දිහා බලනකොට තලේ දිලිසෙන ගතිය පේනවා වැඩ ගන්න ආයුධයක් කියලා. දෙක මිට දිහා බලනකොට මිට මිදිලා මැදිලා තියෙන ගතියෙන් පේනවා මේක බොහෝ පාවිච්චිට ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් බඩුව මේක ඒ හොඳ පන්නරේ තියලා හදාගත්ත පිහියක් අත්පොරවක් නම් ගාමෙන් ගාමෙන් හරියට වැඩ ගන්නවා. මේ වැඩ ගන්නකොට මේ එක සැරයක් මේ පිහියෙන් මේ අත්පොරවෙන් ගහනකොට අත මිටේ මැදිලා කොච්චරක් මිට සුමට වෙන්න මේ එක සැරයක් ගහන පාර හේතු වෙනවද කියලා වඩුව ගණන් ගන්නෙත් නැහැ වඩුව දන්නෙත් නැහැ ඒක වඩුවගේ උනන්දුවකුත් නැහැ. නමුත් ගහන ගහන වාරයක් පාසා මේ ඔරොමිට අතීමැදිලා සුමට වෙනවා. ඒ සුමට වීම හරහා එන්නේ එන්නේ එන්නේ එක භාවිත පොරොවක් බව මිට දිහා බලනකොට පේනවා. ඒ වගේම ගලේ අතුල් වන වාරයක් පාසා කොච්චරක් මේක ගෙවෙනවද කියන එක වඩුවගේ උනන්දුවක් නැහැ. හැබැයි මේක කැපෙන බව, තීක්ෂණ බව ඒකට කියන්නේ තීක්ෂණ කරනවා කියන්නේ. මේ තීක්ෂණ කරනවා කියනකොට ගෙවන් කිරීමකුත් තියෙනවා. ගෙවීම හරහායි සුමට වෙන්නේ. සුමට වෙනකොට වැඩේ යන්න යන්න යන්න වැඩි වැඩියෙන් ගන්න ගන්න අන්තිමට ගෙවිලා යනවා. ඉතින් මේකෙදී වඩුවා වැඩ ගැනීම හරහා මිටත් ගෙවෙනවා සුමට වෙනවා තීක්ෂණ වෙනවා මේ තලයේ තීක්ෂණ වෙනවා ගෙවෙනවා. ඉතින් ਸਰවචන්සේ සඳහන් කරන මෙහෙම කරලා කරලා අන්තිමට යම් කිසි දවසක ඒ ඔරෝමිට තලේ වැඩ ගන්න බැරි තත්ත්වයට එනකොට කල්ලා කැලියට විසි කරනවා කියන එක වඩුව උපදේශ විශේෂඥවරයෙක් අවශ්‍ය වෙන්නේ යාට තේන්න දැන් වැඩක් නැහැ විසි කරනවා කියලා. ඉතින් අන්නේ පොරවේ ගෙවී යාමසේ මේ භාවනාව කරගෙන යනකොට යෝගාවචරගේ සංස්කාර ක්‍රමයෙන් ක්‍රමයෙන් භාවිතාව හරහම වැඩ ගැනීම හරහම සුමට භාවයටපත් වෙනවා. අන්නේ සුමට භාවයටපත් වෙන බව මුළු ප්‍රතිපදාව පුරාම පේන්න තියෙනවා. ඒක සමත භාවනාවේ නිදර්ශන ප්‍රකටයි. ඒ වුණාට විපස්සනා භාවනාවේදී ක්‍රියාව ප්‍රකටයි. සිද්ධිය බොහොම ඉක්මනට සිද්ධ වෙනවා. ඒවා දැමීම සිද්ධ වෙනවා. නමුත් ඒක මේ යෝගාවචරය දන්නවනම් කනගාටු වෙනවා. මෙච්චර හොඳ පොරෝ මේ අතුලන අතට ගෙවෙනවනේ කියලා කනගාටු වෙන තරමක් වගේ තියෙනවා. නමුත් මදින් නැතුව වැඩ ගන්න බෑ. ඒක නිසා අපේ මේ ප්‍රතිපදාව මේ සංස්කාරයන්ගෙන් සංස්කාරයන් ගෙවම් කිරීමේ ප්‍රතිපදාවක් බව මේ ගෙවම් කරන්න කරන්න එදිනදා ජීවිතේ කටයුතු වලදී සමාජ ඇසුරේදී එහෙම නැත්නම් භාවනාවට බව ක්‍රමයෙන් උනන්දුව වෙනුවට පෙළඹවීම වෙනුවට නීරස ගතියක් ඒකාකාරී ගතියක් එන එක වළක්වන්න බැරි දෙයක්. ආනික ලෑස්තිලා යනවා නම් යෝගාවචරය දන්නවනම් යෝගාවචරයට තීරු කරගන්න පුළුවන් දැනගන්න පුළුවන් එnde ende ende ende තමන්ගේ භාවනාවේ දියුණුවක් තියෙනවද කියලා. ආහනේ සම්බන්ධයෙන් බලනකොට මුලින්ම යෝගාවචරයා තමන්ගේ තියෙන ගොරෝසු කෙලෙස්, ඡණ්ඩ කෙලෙස්, පරුස කෙලෙස් සීලේ මාර්ගයෙන් අයින් කරනවා. එතකොට අපි මේ සත්ව ඝාතනය, හොරකම, එතකොට කාම මිත්‍යාචාරය කියලා කයින් කරන අකුසල් තුනක පිළිබඳ දැනගෙන ඒ වගේම බොරුව, කේලම, හිස් වචන, පරුස වචන කියන වචනෙන් තියෙන මේ දෙක සීලේ මාර්ගයෙන් අයින් කිරීමේදී යෝගාවචරයා ශිෂ්ට මිනිසෙක් හැදිච්ච මිනිසෙක් සංස්කෘතික ගතක මිනිසෙක් මෙලෙක් මිනිස්සෙක් මුරුදු මිනිස්සෙක් මහත්ම ගති කියන දේවල් එන්න පටන් ගන්නවා. ඉතින් මේක සාමාන්‍ය සමාජෙ පිළිගන්න සමාජයේ දන්න අර දුස්සීල මිනිසටදී සුසිල්වත් මිනිසයා උසස්. එයා ආර්යත්වයට කිට්ටුයි. ඔසවා තබන ගතිය සීලේ තියෙනවා. ඊට පස්සේ මේ සීලයෙන් ගොරෝසු කෙලස් ටික අයින් කරගෙන ඒ සීලියත් තමයි ඉල්ලලා රැකගෙන අයින් කරගෙන යන කෙනාට ඒ හරහා ඊගාවට සංස්කාර ධර්ම වෙන නීවරණ ධර්ම දැකගෙන නීවරණයන් අයින් කිරීමට පාවිච්චි කරන උපක්‍රම අර සීලීජ් පාවිච්චි කරන උපක්‍රමට ඩීසියු. ඊට වැඩිය භාවනාව කියලා ඒකට කියන්නේ. භාවනාවේදී යෝගාවචරයට අර සීලය වගේ නෙමෙයි සමාධිය භාවනාවට යනකොට පරිසරය පිළිබඳව අරණ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශූන්‍යාකාරගත වීම වගේ පරිසර සාධක වගේක් බුදුහාමුදුරෝ යෝජනා කරනවා. ඒක හරියට මේ ඉස්පිතාලෙට ගිය ලෙඩා ඊට වැඩිය දරුණු ලෙඩක් තියෙනවා නම් ශල්‍යගාරයකට ගෙනියන්න වගේ ඒ ශල්‍යගාරදී වාට්ටුවට වැඩිය බොහෝම මේ පිරිසිදුකම අවශ්‍යයි. ඒ වගේම විවේකී අවශ්‍යයි. වැඩේ කරගෙන යනකොට කලබල නැතුව කරගෙන යන්න ඕන. අන්න ඒ වගේ තමයි භාවනාවදී කරන්නේ. ඉතින් භාවනාදී මේ යෝගාවචරය අර සීලේ හේම අරස කරනවා. ඒ විචල්්‍ය සාධකේ හිර කරලා දිනවා. ඒක කැඩෙන්න දෙන්නේ කැළඹෙන්න දෙන්නේ කැළඹුණොත් මේ සමාධි ශික්ෂාව කොහොමඩක්වත් කරන්න බෑ. ඔපරේෂන් තියටර් එක ඇතුලේ ඒව කරන්න බෑ. ඒකට සුද්ධ කරලා ගේන්න ඕන. ඊට පස්සේ එතනදී නීවරණ දුරු කිරීම සඳහා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කොච්චරක් කරදර කරනවද කියන එක දැන් අපි එදිනදා සතෙක් මරමින්, හොරකමක් කරමින්, කාමීත්‍යාචාරය කරමින්, බොරු කේලම් හිස්සජන පරිසවච ගණන් ගන්න නැතුව හිටපු යුගයක් අපේ තිබුණා ජීවිතේ. ඒගොල්ලෝ සංසාරෙත් තිබුණා. අපි ඊට පස්සේ ඒක ශික්ෂාපදයක් මතින් මැඩගත්තට පස්සේ ඒක අපිට පේනවා ලොකු වෙනසක් ඇති කරනවා. නමුත් ඊයේ වගේම නැත්තම් හිටත් දෙඩි ලොකු අභියෝගයක් එනවා විවේක තැනකට ගිහිල්ලා දැන් සතුන් මරන්නේ නැහැ. හොරකමක් නැහැ, කාමමිත්‍යාචාරය නැහැ. බොරුව කියලා මෙහි සත්‍යන පරිසෝචන නැහැ. ඊට පස්සේ වාඩි වෙලා ඉනකොට මේ මතුවෙන නීවරණ වශයෙන් මතුවෙන කාමච්ඡන්දය, ව්‍යාපාදය අපි කොච්චර පෙළනවද කියනවනම් අපි කොච්චර භාවනාවෙන් දුරවන් කරනවද කියනවනම් අඩු ගානේ අපි පැයක් වාඩි වෙලා ඉන්නකොට ඒ පැය ඇතුලේදී කවදාකවත් සිල්පදයක් කැඩෙන්නේ නැහැ කියන හිත එන්නේවත් නැහැ අපිට. අපිට මතක් වෙන්නේ මේ භාවනා කරන ගියාම මේ හිත දුවනවානේ. කාම ඡන්ද එනවනේ. ව්‍යාපාද එනවනේ. නිදිමත එනවනේ. සැක එනවනේ කියන මිසක්කා ඒ යෝගාචර කල්පනා වෙනවනම් මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා භාවනාව නොකරත් ඉඳගෙන ඉන්නකොට සීලේ මොකක්වත් නැහැ. 100 100ක් සීලේ කැඩනවනේ කියලා සතුටු වෙන්නේ නැහැ. එන්නේ ඊගාවට තියෙන කෙලෙසේ විශාල වෙලා හිත වී මේ මේවට කියන්නේ පරිඋත්ථානය කියලා කියන්නේ ඒක නැගිටින්න පටන් අර ගන්න. කාමච්ඡන්ද. ඊට පස්සේ මේ යෝගාවචරය මේ කාමච්ඡන්ද ව්‍යාපාද ආදී මේ නීවරණ ධර්ම නැති කිරීම සඳහා ගන්න ප්‍රයත්න යෝධ වීර්යයක් දන්න ඕනේ. ඒ වගේම අද කෙරුවට හෙට ආයෙසරයක් කරන්න. ඊට පස්සේ ආයෙ සමාධිය කැඩෙනවා. මෙන්න මේ දේ කරගෙන කරගෙන යනකොට මේ කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ ධර්ම දුරු කිරීමට යෝගාවචරය සේවයට යොදවනවා නීවරණ පහ වෙනුවට කුසල් බලමුළු පහක්. ඒවට අපි කියනවා ධානාංග කියලා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියලා. එතකොට යම් දවසක ඒකාග්‍රතාවයේ ආවන කාමච්ඡන්දේ නැති වෙනවා. කාමච්ඡන්ද කියන්නේ විවිධාංගීකරණේ වෙලා කාම ගුණයන් විශේෂයි අපේක්ෂාව. එහෙ දුවනවා මෙහෙ දුවනවා. ඒකාග්‍රතාවය කියලා කියන්නේ එකම මධ්‍යස්ථ අරමුණක හිත තැම්පත් වෙනවා. ඊගාට යම් වෙලාවක යෝගාවචරයට මේ එකම අරමුණක හිත තැම්පත් වීම නිසා ප්‍රීතිය පිනායන ගතිය එහෙම නැත්නම් ඔය තැන් තැන් වල නිකන් මයිල් කෙලින් එනවා වගේ පුංචි පුංචි කිලිපොලා යෑම් එහෙම නැත්නම් ගැස්සීම් තිගැස්සීම් ඒ වගේම හිත නෑ ඒ වගේම කය නිකන් සම්බාහනය කරන්න වගේ මාසුබිර් පෙරලීම් මේ විවිධ ක්‍රම වලින් මේ ප්‍රීතිය වැඩේ හරියට යනකොට පේන්න පටන් ගන්නවා. ඒක එනකොට ද්වේෂයට ඉන්න බෑ. ද්වේෂය අයින් වෙලා යනවා. ඊගාවට විතක්කය මෙනෙහි කිරීම වම තිනකොට වම දකුණු තිනකොට දකුණ නැත්නම් ආස්වාසයට ආස්වාසය ප්‍රස්වාසය ප්‍රස්වාසය පිම්බීම හැකිලිම කරන කෙනා පිම්බීම හැකිලිම වශයෙන් මෙනෙහි කරන්න පටන් ගත්තොත් නිදිමතකම ඉතින්න බෑ. ඒ නිසා තීන මිද්දේ තියෙන එකන තීන මිද්දේ කඩලා අරමුණේ තීක්ෂණ භාවය ඇතිකරන විතක්කේ පාවිච්චි කරනවා. එතකොට උද්දච්ච කුක්කුච්ච කියලා අතීතය ගැන කලකම් කනගාටු වීම අනාගතය ගැන සැලසුම් හැදීම් ආදී දේවල් එන්න පටන් අරගත්තාම සුඛය එනකොට වර්තමාන මොහොතේ සුඛේ තියෙනවා නම් අතීත නාගතේ දුවන්නේ නැහැ හිත. වර්තමානෙම මේ වර්තමාන මොහොත අගය කරනකොට සුඛය හරහා විතක්ක ਵਿਚාර නැති වෙනවා. එතකොට සැකය විචිකිච්ඡා සැකය අරමුණේ කිඳා බහින ගතිය අරමුණ විමසුන් නුවණ අරමුණ රස බලන ගතිය මේ පිම්බීම හැකිලිම නෙවෙයි මේ හැකිලිමයි පිම්බීම නෙවෙයි කියලා අරමුණ විමසා බලන ගතියනකොට අර සැකේ නැති වෙන. හොඳට දේවල් විනිවිද පිරිසිදුව පේන. ආන්න මේ පහ ඇවිල්ලා යම් දවසක නිවන ධර්ම අයින් වුණා නම් අපි සමත ක්‍රමයට උපචාර සමාධිය කියලා කියනවා. අපි දවල් අද ප්‍රශ්න අහනකොට ප්‍රශ්නයක් තිබුණා අපි කොහොමද සමාධියට ආවව දැනගන්නේ කියලා. ඉතින් එතනදී මතක් කරේ සතිය ගැන දන්නවා නම් සතිය දිගට පවතිනකොට සමාධිය තමයි කියලා ඒ උත්තරේ ටිකක් බර වෙලා තියෙන්නේ මේ විපස්සනා පැත්තට. එතකොට සමත පැත්තට උත්තර දෙනවා නම් සමත සමාධියක රූප ලක්ෂණ සමත සමාධියක ගති ලක්ෂණ බලනවා නම් පරිපන්ත ධර්ම හයක් අතීතයට දුවන්නේ නැහැ අනාගතයට දුවන්නේ නැහැ. එතනින් ගියාම නිදිමත ගතිය නැහැ හිත ඇවිස්සෙන අධික වීරියක් නැහැ. අරමුණු අල්ලා ගන්න රාග කරන ගතියක් නැහැ අරමුණට ද්වේෂ කරන ගතියක් නැහැ. මේන්න මේ හය නැතුව සමපෙතක ගමන් කරන්න ආසේ අර හිත තේරෙන පටන් ගන්නවා. ඒ වගේම ඒ යෝගාවචරයට තේරෙනවා සද්ධාව ප්‍රඥාවත් එක්ක ගැටෙන්නේ නැහැ දෙක සමබරයි. තත්ත දාතානං ධම්මානං අනතිවත්ත නට්ටේන කියලා. උපන්නා වූ ඒ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඇතුළත රණ්ඩු කරන්නේ. සමාධියයි වීර්යයයි දෙක සමබර වෙනවා. සතියයි සද්ධාවයි ප්‍රඥාවයි දෙක සමබර වෙනවා සතිය හොඳට වග බලා ගන්න. ඒ වගේම ඉන්ද්‍රියානම් ඒක රසට්ටේන ඉන්ද්‍රිය ධර්ම මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඔක්කොම නිකන් කාචයකට වැටිච්ච ආලෝක කිරණයක් කිරණ ටිකක් නාභියේදී ඒක එක එකම තැනට එන්න වගේ තමන්ගේ හිත කලකොල භාවයක් නැතුව ඒක රස වෙනවා. ඒ වගේම එතෙන්දී අවශ්‍ය කරන වීරිය වැඩි කලබල කරන්නේ නැතුව සමාධිය කඩා ගන්න නැතුව මෙනෙහි කිරීමත් අඩු කරලා යෙදිය යුතු ප්‍රශස්ත වීර්ය යොදවනවා මේක නැවත නැවත යෙදවීමේ කුසලතාවය එනවා එතකොට යෝගාචර දන්නවා දැන් මේ සමාධිය ආවයි කියලා ඒකට අපි සමත භාවනාදී කියන උපචාර සමාධිය කියලා ගෙට කොට වෙලා නැහැ ගෙමිදුලට ඇවිල්ලා හැබැයි ගේ පේන පේන ඉසව්වේ එහෙම ඉඳලා ඒ යෝගාචරයා මේ ධර්මතාවයන්ගේ එකලස පදම නිසා වර එක ඒ ගෙටකව දින්නාසේ ගත්ත අරමුණට নিমগ্ন වීමක් බැස ගැනීමක් සිදු වෙනවා. ඒක මහත්ගත අර්පණා හිත කියලා කියනවා. ගිමිදුලේ තිබුණ හිත ගෙට කොට වෙනවා වගේ. එතකොට යෝගාවචරයට තේරෙනවා නිකන් අර ප්‍රයත්න කරන දෙයක් නැහැ. දැන් අනායාසයෙන්ම ඒ ඇතිවෙච්ච චිත්ත tattvaye ඒ සතියේ සමාධිය පවතින. ඉතින් එතකොට මුලින් මුලින් ගොඩාක් වීර්ය කරපේක දැන් වීර්යකින් තොරව මේ නිරාමිෂ ප්‍රීතියේ හිත පවතිනකොටත් අර කාම ආශාවල් වලින් මින්දට වැඩිය විශාල සැපක් ලැබෙනවා හැබැයි ප්‍රයත්නය අඩුයි අඩු ප්‍රයත්නයකින් හිත පවතිනවා අන්න එතෙන්දි පේනවා නීවරණ ධර්ම පහ අයින් වුණා ඒ වෙනකොට ධානාංග පහ විතක්ක ਵਿਚාර පීචි සුඛ තියෙනවා ඉතින් මේ යෝගාචරය මේ පළවෙනි ධානයේ ඉන්නකොට හරි රසයක් දැනෙනවා. හරි වෙනසක් දැනෙනවා. ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් වෙන් වෙච්ච රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයෙන් වෙන් වෙච්ච ඒ පිරිච්ච ගතිය. සමාධි සුඛය. අර්පණා සමාධියක් තියෙනවා. මේ සමාධියේ යෝගාවචරයා <coughs> පුහුණු කරන්න කියනවා වශීකරමින් පුහුණු කරන්න කියනවා පැයක් විතර ඉන්න එක දිගට ඉන්න අන්න එතනදී යෝගාවචරයට තේරෙනවා විනාඩි 45 50 පණිනකොට අර ධානයේ තියෙන ආකර්ෂණ ශක්තිය ධානයේ තියෙන ඒකට ඇලී බැඳී තියෙන ගතිය ටික ටික එහෙම මෙහෙන් යන සද්ද වලින් කැඩෙන්න පටන් ගන්නවා. හිත නිකන් පිට බලන්න පටන් ගන්නවා. ඇතුළ බල බල හිතපු හිත ජනේලෙන් පිට බලනවා වගේ. මේ සැප ගතිය අඩු වෙලා කෙනහිලි ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. සද්දෙන් කෙනෙනවා, වේදනාව ටිකක් එනවා, හිතවිලි ටිකක් එනවා. ආහනේ ඒක දිහා බලනකොට පේනවා <clears throat> මුලදී නම් මේකේ ආස්වාද බහුලයි. නමුත් තමන්ගේ අර ඉන්න පුළුවන් කාලේ හමාර වෙනකොට ආදීනව වෙන්න පටන් ගන්නවා. අන්න මේ ආදීනව හොඳට විග්‍රහ කරලා බැලුවොත් මේක වෙන්නේ ධ්‍යාන වශීතාවේදී පේනවා අර නීවරණ යටපත් කිරීමට නිදිමත යටපත් කිරීමට ගත්ත විතක්කයත් ඒ වගේම සැකය යටපත් කිරීම ගත්ත ਵਿਚාරයත් මේ සේවයට කැඳවපු සෙබළු දෙන්නේ දඟලනවා වැඩි දැන්. ඇතුළත කලබල කරන්න ගන්නවා. විතක්ක ਵਿਚාර දෙක නහයට අහන්න නැතුව යනවා. විතක්ක කියලා කියන්නේ විවිධ අරමුණු වලට හිත නංවනවා. අර ගත්ත මූල කර්මස්ථානයේ අමහග්ගත අර්පණ අරමුණේ නෙවෙයි හිත පනින්න පටන් ගන්නවා. ඉතින් ගියාටමදි ਵਿਚාරයේ ගිහිල්ලා ඉව රසත් බලන්න. එතකොට තමයි තේරෙනවා මේ ධානයේ ඉන්නකොට මේක හරි කරදරයි. එකම නිකන් හරියට මේ කෝච්චි පාරේ යද්දී කෝච්චි හරවන්න හදනවා. කොච්ච හැරෙව්වොත් වෙන්න තියෙන පිළිපයින් එක තමයි. බස් එක වගේ හරවන්න බෑ. ඉතින් සමත ධානය කියලා කියන්නේ කෝච්චි පිල්ල යන කෝච්චි දෙකක් වගේ. දැන් අර විතක්ක ਵਿਚාර දෙක නිසා මේක හැරෙන්න හදනකොට තේරෙනවා ගිනි විසි වෙනවා. අන්තිම විනාඩි කිහිපෙදී ඉන්න පුළුවන් සමාධිය අන්තිම විනාඩි සියලුදී සමාධිය අභියෝගයට ලක් කරනවා. ඒ අභියෝගයට ලක් වෙනකොට කරදර කරන්නේ සීවේට කැඳවපු විතක්ක ਵਿਚාර දෙකම. එතකොට මේ යෝගාවචරයට සිද්ධ වෙනවා ඒ විතක්ක ਵਿਚාර දෙක නැති ප්‍රනීත පීචි සුඛ ඒකාග්‍රතාව නැමැති ප්‍රනීත ධානයක පමණක් ඇති දෙවෙනි ධානය ලැබේවා කියලා දකින්නේ පළවෙනි ධානයේ ආදීනව දැකලා. අන්නේ ආදීනව දකිනකොට මෙතෙක් වෙලා සැපයි කියන හිතුව මෙතෙක් වෙලා නිර්ාමිෂ සුඛයි කියන හිතුව මෙතෙක් වෙලා සුකුමයි කියපු මෙතෙක් වෙලා සාන්තයි කියපු පළවෙනි ධ්‍යානයේම ටික වේලාවක් කරන ගොරෝසු ඡණ්ඩ පරුස නීවරණයන්ට පක්ෂ ස්වરૂපයෙන් විතක්ක ਵਿਚාර හැසිරෙනකොට තේරෙනවා ඇඟට නොදැනි ගොරෝසු වෙලා. ඇඟට නොදැනි එක ඔද්දල් වෙලා. ඇඟට නොදැනි එක රසේ නැති වෙලා. අන්න එතනදී යෝගාවචරය මේ ගොරෝසු විතක්ක ਵਿਚාර දෙක අයින් කරලා ඊටදී ප්‍රනීත වූ ප්‍රීතිසුඛ ඒකග්ගතා පමණක් ඇති දිවෙන ධ්‍යානයට අදිෂ්ඨාන කරලා භාවනා කරනකොට පළවෙනි ධ්‍යානයේ ආදීනව දැකීම හරහායි දෙවෙනි ධ්‍යානෙට යන්නේ. එතකොට මේක සාර්ථක වුණොත් ඊට පස්සේ යෝගාවචරය පීචසුකේකග්ගතස් පමණක් සහිත දෙවෙනි ධ්‍යානයේ කටයුතු කරගෙන යනකොට දැන් තේරෙනවා පළවෙනි ධ්‍යානේ නම් මේ හිතුවක්කාරයෝ දෙන්නෙක් හිටියා ඒ දෙන්නා මුලදී නම් සතපිලා හිටියා පව වෙනකොට කලබල කරා දැන් ඒ දෙන්න නැහැ ඒ නිසා හොඳට ප්‍රීතිය පිනායන ගතිය ප්‍රීතිය එන්න පටන් ගන්නවා. පින. ඒක දිගේ යනකොට ඒක භාවනා කරගෙන කරගෙන යනකොට ඒ ඉන්න පුළුවන් සමාධිය කියලා මේ ප්‍රීතිය ආයෙ දුර්වල වෙන්න පටන් ගන්නවා. ප්‍රීතිය දුර්වල වෙනකොට අර අයින් කරපු විතක්ක ਵਿਚාර දෙන්න ඔලු උස්සන්න පටන් ගන්නවා. එතකොට යෝගාචර තියෙනවා මේ ප්‍රීතිය කලබල සහිතයි. ඒ නිසා විතක්ක ਵਿਚාර දෙකට කාලේ අවසානයේදී යා නිකන් දොර ඇරලා දෙනවා. එතකොට විතක්ක ਵਿਚාර දෙක ඇවිල්ලා කලබල කරනවා. එතකොට ඒකේ තියෙන ආදීනව සලකලා මේ ප්‍රීතිය මුලදී නම් කීකරුයි, ශාන්තයි, සැපගෙන දෙනවා. නමුත් එයා අන්තිමට අර අයින් කරපු කට්ටියත් එක්ක ඇසුර පවත්තලා <clears throat> ඇතුළත කුමන්ත්‍ර කරනවා වගේ ඒකේ ආදීනව දැක්කට පස්සේ යෝගාවචරය මේ ප්‍රීතියක් නැති සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධ්‍යානෙට යනවා. ඒ තුන්වෙනි ධානයේදී මේ විතක්ක ਵਿਚාර නැති බව රීතිය නැති බව හොඳට තේරෙනවා ඒකේ තියෙන මේ සුවය එලවන ගතිය ඒ නිසා කියනවා ආනාපානේ නියම සාන්ත සුඛය සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච කියපු අපි ගත්තොත් ආනාපාන සරමුණේ අන්තිම සියුම් සූක්ෂම අවස්ථාව මේ තුන්වෙනි ධ්‍යානෙදී අත්දකින්නයි කියන්නේ. මේ තුන්වෙනි ධ්‍යානදී ලබන අත්දැකීම මේ සුඛේ මුල් කරගත් අත්දැකීම බ්‍රහ්ම දේව අත්දැකීමකට තමයි සම කරන්න පුළුවන් ඉන්නේ ඒ තරම්ම තුන්වෙනි ධ්‍යානය පටන් ගන්නකොට උත්තාම සාන්ත ගතියක් තියෙනවා නමුත් ඒකත් කරගෙන කරගෙන ගිහිල්ලා පුරුදු කරනකොට වශී කරනකොට පැයක් විතර ඉන්නකොට ඒ ප්‍රීතිය සුඛ අයින් කරව ප්‍රී මේ මේ සුඛය අයින් කරව ප්‍රීතිය හරහා පොඩ්ඩක් කැළඹෙන ගතියට එනවා එතකොට යාට පේනවා සුඛේ සුඛේ වශයෙන් හොඳයි. නමුත් පහු වෙනකොට පහු වෙනකොට අයින් කරපු ඍජ්‍යත් එක්ක ඇසුර පවත්නවා. ඒ නිසා යෝගාවචරයට සිද්ධ වෙනවා ඒ සුඛයත් නැති උපේක්ෂා ඒකාග්‍රතාව සහිත හතරින් දිහාන්ට යන්න. ඉතින් මේ විතක්ක ਵਿਚාර අයින් කරනවා ප්‍රීතියට හේතු කරලා. ප්‍රීතිය අයින් කරනවා සුඛයට හේතු කරලා. සුඛය අයින් කරනවා උපේක්ෂාට හේතු කරලා කියලා මේ වැඩපිළිවෙලේ තියෙන්නේ ගොරෝසු ගොරෝසු චෛතසික සියුම් සියුම් චෛතසිකයන් මාර්ගයේ ප්‍රතිස්ථාපනය කරන වැඩපිළිවෙලක්. ඉතින් මේක සමත භාවනාවේදී යෝගාචර ඇඟට නොදැනී ක්‍රමයෙන් ක්‍රමයෙන් අර පීය ගාගෙන යනවා වගේ සියුම් කරන සියුම් කරගෙන යනකොට සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ වැඩපිළිවෙල විපස්සනා භාවනාවේදී මේ නම් පාවිච්චි නොකරුවට එහෙමම සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි පිම්බීම හැකිලිම භාවනා මෙතෙන්දි ගන්න එක හොඳයි මොකද පිම්බීම හැකිලිමේ සමතයක් නැහැ. ආනාපානිකත්ව සමත විදර්ශනා දෙකටම තියෙන නිසා. පිම්බීම හැකිලිම අරගෙන ඉවරලා අපි පිම්බීම හැකිලිම ප්‍රකට කරගන්න මේකෙන් මම හිතන්න එපා මේ ආනාපානය කරනාට මේ ගැළපෙන්නේ නැහැ කියලා. නමුත් මම නිදර්ශනයක් වශයෙන් ගන්න පිම්බීම හැකිලිම හේතු සහිතව ආනාපානත් මේක මෙහෙමයි. අපිට යම් විදියකින් ආනාපානට එහෙමෙන් කෙනෙහිලි එනවා නම් සද්ද වේදනා හිතවිලි එනවා නම් අපි ඒකට විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කරනවා මෙනෙහි කිරීමේ. ආස්වාස ආස්වාස ප්‍රසවාස ප්‍රසවාස අපි ගත්ත නිදර්ශනේ පිම්බිම් පිම්බීම වශයෙන් හැකිලිම හැකිලිම වශයෙන් මෙනෙහි කරන්න කරන්න කරන්න අවශ්‍ය පිම්බීම හැකිලිම ඉස්මතු වෙලා අර මේ ශබ්ද වේදනා හිතවිලි බාධා අයින් කරගෙන මූල කර්මස්ථානයේ සෙනඟක් මැදින් මුට්ටයක් කරගහගෙන යන මිනිහා අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් කියලා කඩාගෙන යන්නේ. අන්නේ වගේ ඇතුළ නැතුළ නෝ පිට වෙනවා පිට නැත්නම් හැකිලනවා හැකිනවා පිම්බෙනවා පිම්බෙනවා කියලා කියන කියන්නේ යන්න ගියාම දෙපැත්තේ ඉන්න සෙනඟ අයින් වෙන ගතියක් තියෙනවා. මොකද නැත්නම් අර මුට්ටේ තියෙන ගඳයි මේ යකායි තියෙන දාඩියයි ගෑවෙනකොට නාණ්ඩයි වෙන්නේ. හැබැයි මේ මනස ඒක කරන්නේ මොකද්ද? අයින් අයින් අයින් අයින් අයින් කියගෙන යන්නේ. ඉතින් කවුරු හරි හිතුවක් කරන්න මහත් අයින් වෙන්නේ නැහැ කියලා හිතියොත් වෙන්නේ නාණ්ඩ වෙන එක. ඒ නිසා හොඳම වැඩේ තමයි අයින් වෙන එක. ඉතින් ඒ නිසා අර අයින් අයින් අයින් එක තමයි මේකේ තියෙන්නේ. ඇතුළ නැතුළ නෝ පිට වෙනවා පිට වෙනවා නැත්නම් පිම්බෙනවා පිම්බෙනවා හැකින්නවා හැකින්නවා කියලා. ඉතින් මේකෙදී ඒ සිංහල පැරණි කතාවක් තියෙනවා මේක මතක් කරගන්න ඒ අවශ්‍ය කෙනාට මුට්ට කරගාගත්ත මිනිහට දෙනකමදී යන්න ගියාම කියනවා වගේ අවශ්‍ය කෙනාට අවශ්‍ය තැනට යන්න කරන උපමාවකදී දවසක් අන්දරේ රජුරෝ මේ දවල් කෑමට එන්නේ කියලා තියෙනවා රාජභෝජනයේට. ඉතින් අන්දරේ ඇත්තටම මේ රාජ්‍ය සභාවේ ඉඳලා තියෙනවා සබිකේ විදියට ඒ නිසා හැබැයි ගැමියා අනිකට ගැමි මිනිස්සයා රජුර එදා රාජභෝජනක් දීලා ඉතින් මෙයා ඉතින් බොහොම නොසෑහෙන ස්තුති කරලා මිනිහා යන ගමන් කුසියට ගිහිල්ලා තියෙනවා කුසියට ගිහිල්ලා බලනකොට උයන රාළ දැකපම ආ මැසිනා කොහොමද උඹ කාලයකට පස්සේ ආවේ මේ කියලා කතා කරලා තියෙනවා කතා කරලා ඉවර කිව්වලු මේ මම රජුරත් එක්ක දාන්නේ මේ භෝජනේ වළඳලා ආවේ කියලා අර මනුස්සයා කිව්වලු මේ මට තියන්න බැරි නම් කිරිපැණි තියනවා කියලා. ඊට පස්සේ ගුණන් ටිකක් ගණන් කිව්වලු. අනිවා දැන් ඔන්න කිරිපැණි කාලා. ඉතින් දැන් මේ ආරක්ෂකයා පහුවෙන්ද රාත්‍රියේ රජුරවන්ට සේවය කරන්න ගියාට පස්සේ මේ නිකමට කියුණලු අන්දරේ කුස්සිය පැත්තේ ආවයි කියලා. ඊට පස්සේ රජුර කල්ති මිනිහාගේ හැටිටේ ඉස්සරහ පැත්තේ උත් මාලිගාවට ඇදෙනවා පස්ස පැත්තේ උත් ඇත්තේ අන්දරේ කියන්නේ එහෙම කෙනෙක්. ටිකක් වෙලා යනකොට කිව්වලු මේ දැන් මේ රැයට තිබ්බ කිරිපැණි ඒ වෙලාවේ තිබ්බ ටිකක් කෑවයි කියලා. රාජ්‍ය රණ කේන්දි කියලා. මේකට රාජභෝජනේ දුන්නත් ඒ තියේදී තව තැන් වලින් කනවා. ඊට පස්සේ රාජ්‍ය රණ හොඳටම කේන්දි ගිහිල්ලා අන්දරට කිව්වලු මට සම්පූර්ණ වේලක් මට දෙන්න බැරිද? මයි ළඟ වේල කාපමුට මදිද? ඇයි මේ තවත් තැනකට ගිහිල්ලා කෑවේ? ඒක මගේ භෝජනයට කරපු මම කරපු සංග්‍රහවට වැරද්දක් කියලා. ඊට පස්සේ කිවල දේවයන් වහන්සේ පස්සාන්දාසකට බුදු වෙන්න මේක කහපු බව නම් ඇත්තයි. හැබැයි මම ඔබතුමාට මම පෙන්නන්නම් මට වෙච්ච සංගතිය. දැන් මොනවා පෙන්නුවත් උඹට රාජකීය දඬුවම් කරන්න වෙනවා. මෙච්චර වටින අවස්ථාවදී වෙලාද බඩපුරා කන්න නැතුව ආය අතෙන් මෙතෙන් ගිහලා කනවයි කිය. ඊට පස්සේ ගොළු මට අර මේ කාමරයක් පෙන්නලා මේ කාමරය ඇතුළට රාජ්‍ය සේවකයෝ ඔක්කොම රාජ්‍ය මාලිකාව වෙන කට්ටිය එකතු කරන්නයි කිය. පුංචි කාමරයකට හෙන්න සෙනගක් දැම්මලු. දැම්මාට පස්සේ මේක ඇතුලේ හෙන කැම්බැල්ලේ මිනිසුන්ට යන්දම් හිතගෙන තල්ලු වෙවි හිතගෙන තද වෙවි ඉන්න පුළුවන්. ඉතින් මේකේ ගෝසාව තියෙනකොට දිනකොට අන්දරේ කිවල් රජුරවණ්ඩ කාමරේ ළඟට ගිහිල්ලා ඔබ ඔබතුමාට එහා පිටිය ගාවට ගිහිල්ලා එන්න පුළුවන් කියලා. රජුරු එනකොට මිනිස්සු අයින් වෙන්න පටන් ගත්තලු ඇඹරිලා ඇඹරිලා රජුරු ඇඟි ගෑවෙන තරහයිනේ. රජුරු එහා කෙළවරට ගියා පස්සේ අන්දරේ කිව්වලු ওই මිනිස්සු අතරේ රජ්ජුරුවන්ට කොහොම වෙලාවෙත් ඉඩක් තියෙනවනේ. ඒ වගේ බත් අතර කිරිපැණි වලට කොහොමඩක් ඉඩ තියෙනවද දෙවියන්වංශ කිව්වා. කිරිපැණි වලට බත් අයින් වෙනවා කියලා වෙලා. අයින් වෙලා කිරිපැණි වලට ඉඩක් දුන්නා. ඒකයි උනේ කියලා. ඉතින් මේ රජ්ජුරුවන්ට අන්තරයට සමාව දෙන්න වුණා. ඒ වගේ භවනා කරනකොට කිරිපැණි ටික වගේ තමයි මූල කර්මස්ථානේ. අනික් කර්මණු වගේ තමයි මේ බත් ව්‍යංජන නම්මන. ඉතින් මූල කර්මස්ථානේ ළඟට එනකොට අනික්ව ඈත් වෙන්න එයාට අර මෙනෙහි කිරීමෙන් තල්ලුවක් දෙනකොට කොච්චර සද්ද තිබ්බත් කොච්චර වේදනා තිබ්බත් කොච්චර හිතවිලි තිබ්බත් හුස්ම ගන්නවා. හුස්ම ගන්නවා නම් හුස්ම බව දැනගන්න පුළුවන්. හුස්ම ගන්නවා නම් උදරේ පිම්බීම හැකිලිම තියෙනවා. ඒ නිසා රජ්ජුරුව ආවා වගේ මූල කර්මස්ථානේ එනකොට අනිත්‍යව අයින් කරගෙන මූල කර්මස්ථානට තැන දෙන්න නම් මේ විතක්කේ අවශ්‍යයි. විතක්කේ කියලා කියන්නේ අරමුණට හිත නැංවීම අපි සාමාන්‍යයෙන් මේ දැන් මේ යුගයේ මේ විතක්කේ හඳුන්වන්නේ මෙනෙහි කිරීම කියන වචනේ. විතක්කේ හඳුන්වන්නේ සල්ලක්ෂණය කියන වචනේ. ලේබල් කරනවා කියන වචනේ. ඒ ලේබල් කරනකොට ලේබල් කරපු එක රාජකීය මට්ටමක් ලැබෙනවා අනිත් ඒවා අවශේෂ මට්ටමට වැටෙනවා මෙන්න මේ විතක්කය හරියට පාවිච්චි කිරීමේදී යෝගාවචරයට ගොඩාක් වීරිය අවශ්‍යයි ඒ වීරිය නිසා නිින්දට ඉඩක් නැහැ මෙන්න මේ විතක්කයට නිකන් හරියට කඩුවට කපුවක් දැම්මා වගේ එහෙම නැත්නම් මේ බාල්දියක් යකඩෙන් හදලා ගැල්වනයිස් කරා වගේ මේක ගැල්වනයිස් වෙන්න නම් මේක ආරස්සා වෙන්න විචාරය අවශ්‍යයි විචාරය කියලා කියන්නේ විතක්කේ යොදන අරමුණ රස බලන්න ඕන පිම්බීම තියෙනවනම් මේක හැකිලිම නෙමෙයි පිම්බීමමයි සද්දයක් නෙමෙයි වේදනාවක් නෙමෙයි හිතවිල්ලක් නෙමෙයි කියලා ඒ පිම්බීම හොඳට අත්විඳින්න ඕන. ඒතර හැකිලිමට හිත ගියා නම් මේක පිම්බීම නෙවෙයි මේක සද්දයක් වේදනාවක් හිතවිල්ලක් නෙමෙයි මේක හැකිලිම. එහෙනම් පිම්බීමේ හැකිලිම වෙනස මොකද්ද? ඒ වගේම පිම්බීම හැකිලිම බලබලා ඉන්නකොට එන්නේ එන්නේ එන්නේ ඒකට මොකද වෙන්නේ කියලා ඒ විමසුන් නුවණට කියනවා ਵਿਚාරය කියලා. මෙන්න මේ දෙන්න ආවොත් විතක්ක ਵਿਚාර දෙක નિયમિત සේවයට කැඳෙව්වොත් එහෙමනම් අරමුණ පවත්තන්න තියෙන ඉඩ මූල කර්මස්ථානයේ අනිකුත් අරමුණු අතර පැවැත්වීමේ ඉඩ වැඩි වෙනවා. මෙන්න මේ විදිහට විතක්ක ਵਿਚාර දෙක වේගයෙන් පාවිච්චි කරමින් වම දකුණු වශයෙන් කීමේ සක්මන් කිරීම හෝ පිම්බීම හැකිලින් මෙනෙහි කිරීමේ පිම්බීම හැකිලින් භාවනා කරන යනකොට යම් වෙලාවකදී මේ කරන ප්‍රයත්නයේට හම්බ වෙච්ච යහ ප්‍රතිචාරයක් විදියට අරමුණේ ඇසුර වැඩි වුණොත් අරමුණ අනිකුත් අර බාධා නැති වුණා නෙමෙයි. අරමුණේ ඇසුර වැඩි වුණොත් ක්‍රමයේ යෝගාවචරයට තියෙනවා මෙනෙහි නොකරම අර ඇසුර පවත්වන්න පුළුවන්. ඒක නිසා හැම වෙලාවෙම මෙනෙහි කිරීමේ උපකරණය අතේ තියෙනවා. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරනවා. ඊට පස්සේ අරමුණ පවත්වන්න පුළුවන් ගතිය හුරු කරගත්තට පස්සේ ඊ ගාවට යෝගාවචරණ අභියෝගය තමයි ශබ්දක් තියෙද්දි වේදනක් තියෙද්දි හිතවිලි තියෙද්දි මෙනෙහි නොකර රස විතරක් බලනවා. විතක්කේ නැතුව ਵਿਚාර විතරක් තියලා මේ ආස්වාසිය මේ ප්‍රස්වාසිය ආස්වාසිය එන්න එන්න සියුම් වෙනවද ප්‍රස්වාසිය එන්න එන්න ගොරෝසු වෙනවා සියුම් වෙනවද කියලා බල බල ඉන්න ගියාම පහු වෙනකොට මේකේ සිද්ධ වෙන්නේ එන්න එන්න එන්න එන්න දීර්ඝ හුස්ම කෙටි වෙනවා ලොකු පිම්බීම පොඩි පිම්බීමකින් අයින් වෙනවා ලොකු හැකිලීම පොඩි හැකිලීමකට යනවා මෙන්න මෙව අතර සියුම් භාවයේ වැඩෙනකොට අර විමසුන් නුවණ යොදන්න බැරි වෙනවද නොයොදනවද කියන එක අසංකාරික සසංකාරික ભેදයට වැටෙනවා ඒ මොකද ආස්වාස ප්‍රස්වාස බිම්බීම හැකිලිම ආදී විචිත්‍රත්වයේ විවිධත්වයේ පෞද්ගලික ලක්ෂණ බලබලා ගිය මේ ගමනේදී ඉබේම යෝගාවචරය නොදැනුවත්වම පිම්බීමේ හැකිලිමේ සම ලකුණු පේන්න පටන් ගන්නවා. පොදු ලකුණු පේන්න පටන් ගන්නවා. ආස්වාද ප්‍රසආසයේ දෙකේම පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නවා මේක වෙන්නේ අරමුණ සංසිඳනකොට. පොදු වෙනකොට නමක් කියලා කතා කරගන්න බැරුව යනවා. ආස්වාද ප්‍රසආසයේ අතර වෙනසක් තිබුණොත් විතරයි මේ ආස්වාසි මෙහා ප්‍රසආසි කියලා අඳුරන්න පුළුවන්. පහු වෙනකොට පහු වෙනකොට ඒකේ පෞද්ගලික ලක්ෂණ ගිහිල්ලා පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා ඒක ස්වභාවික සංසිද්ධියක්. ඒකට යෝගාචරය මෙනෙහි කරන්න ගියත් මෙනෙහි කිරීම අල්ලන්නේ නැහැ. මෙනෙහි කිරීම හැලෙනවා හිත පොළාපනින්න පටන් ගන්නවා මෙනෙහි කිරීම භාවනාවට කරදරයක් වෙනවා මෙනෙහි කිරීම සත්‍ය පැමිණට බාධාවක් වෙනවා අන්න මෙතෙන්ද එනකම්ම මෙනෙහි කරන්නත් හරියට මෙන්න මෙතෙන්ද එනකොට මෙනෙහි කිරීම නතර කරන්නත් කියන එක නම් හරියටම තේරෙන්නේ බුදුහාමුදුරන්ට විතරයි හුඟක් වෙලාට යෝගාවචරය වෙන්නේ මෙනෙහි නොකළ යුත්තක් වල මෙනෙහි කරනවා මෙනෙහි කළ යුත්තක් වල මෙනෙහි කරන්නේ නැහැ ඒ කියන්නේ මේ කොච්චෙක් දුරට යනකම් මෙනෙහි කරන්න ඕනද මේ සංස්කාරය පවත්වන්න ඕනද කොහොමද මේ සංස්කාරය හලන්න ඕනද කියන එක හොඳට බැලුවොත් සෝවාන් සකදාගාමි අනාගාමි මට්ටමට යනකම්වත් යෝගාවචරයට හරියටම නැත කරන්න ඕන තැන තේරෙන්නේ. නමුත් දල අදහසක් දෙන්නයි මේ කතා කරන්නේ අරමුණ කීකරු කර ගැනීම සඳහා මෙනෙහි කිරීම කරන්න. මොක කීකරු නම් හොඳට පේනවනම් මෙනෙහි නොකර කරන්න බලන්න. මෙනේ නොකර හිටියට විස්තර බලනවා. ඒ විස්තර බලන්න විස්තර නොපෙනී යනවනම් ඒක බාධාවක් නෙවෙයි. ඒක අත්තරද්දක් නෙවෙයි භාවනාවේ හැටි. ආන්නේ මේ වෙලාවේදී දැන් විස්තර නොපෙන්වාට දැන් අරමුණේ හිත තියෙනවනේ. එහෙම නැත්නම් ඉඳ ගන්නකොටම ආනාපානෙ පේන්නේ නැහැ. ඉතින් යෝගාවචරය දැඟලුවොත් එහෙම මට මුලමඳ අග පේන්නේ නැහැ. ඒ නිසා මම මුලමඳ අග බලන්න මොන කියලා හයියෙන් හුස්ම ගන්න පටන් අර ගන්නවයි කියලා කියන්නේ මෙන්න මේ සංස්කාරවල තියෙන මේ සියුම් වෙන්න වෙන්න සියුම් වීමට ආධාර කරනවා වෙනුවට යෝගාවචරය මූල ධර්මයක් ක්‍රියාත්මක කරන්න හදනවා. අහපු දෙයක් කරන්න හදනවා. මම අන්තිමට කියව ටික පැහැදිලි නැතුව ඇති මම ඒ නිසා නැවත කියනවා. අපි ඉන්නේ භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ. තුන්වෙනි හතරවෙනි දවසට යනකොට නිතරම පරියංග සක්මන කරලා සාර්ථක වෙච්ච යෝගාවචරයට ඉඳ ගන්නකොටම ආනාපානෙ කීකරු. ඉඳ ගන්නකොටම බිම්බීම හැකිලිම කීකරු. ඉතින් ඒ කීකරු වෙලා තියෙන්නේ මෙතෙක් ගෙනාපු ගැම්ම නිසා. දැන් ඉතින් ආයේ විතක්ක ਵਿਚාර ඕනේ නැහැ. ඒ බව දන්නේ නැතුව යෝගාවචරය හයියෙන් හුස්ම ගන්න පටන් ගත්තා. මන්ට මේ දැන් පටන් ගන්නකොටම ආනාපානෙ පෙන්න මේ ස්වාමීන් වහන්සේ කිව්වා ඒක මුලින් මුලඳක බලන්න කියලා. නැත්නම් මනපානේ වෙන් කළ බලන්න කියලා දැන් වෙනසක් පේන්නෙත් නැහැ. මුලැමැදග පේන්නෙත් නැහැ කියලා හයියෙන් හුස්ම ගන්න පටන් අරගත්තොත් හරියට මේ මස්කුඩු වේදනාව එන්න පටන් අර ගන්නවා, වෙහෙසක් එන්න පටන් ගන්නවා. මේ ඉෂකක්කුන් එන්න පටන් අර ගන්නවා. භාවනාවේ තියෙන සතිය සමාධිය කැඩෙනවා. එනිසා මේ සංස්කරණය සංස්මේ විතක්ක ਵਿਚාර දෙක සංස්කරණ දෙක. මොකද හිතලා කරන්න ඕන දෙක. අන්නේ දේ හැලෙන්න ලෑස්ති වෙන වෙලාවේදී හැලෙන්න දුන්නේ නැති වුණොත් එහෙමනම් යෝගාවචරයා මේ භවනට දැක්කිතු අනුග්‍රහය දන්නේ නැතුව යනවා. ඒ නිසා ඉඳ ගන්නකොට සාන්ත නම් සීතල නම් කීකරුණ එහෙමම යන එකයි තියෙන්නේ. එතකොට යෝගාවචරයට පේනවා ආනාපානේ පිහිටක් අවශ්‍යත් නැහැ. ඉඳගත්ත ගමන් එහෙම මේ කීකරුකමට සාන්ත ගතියට හිත යොදවුවාම ඒක දිගේම භාවනාව යන්න පුළුවන්. මෙන්න මේ විදිහට විදර්ශනා භාවනාවේදී මේ විතක්ක ਵਿਚාර දෙක හැලෙන තැනක් තියෙනවා. අන්නේ හැලෙන තැනට කියනවා සම්මසන ඥානය කියලා. සම්මසන ඥානයට යනකොට ප්‍රයත්නයකින් තොරව ප්‍රයෝගයකින් තොරව දකින දකින දේ මුලා මැදාග පේනවා ඉව යන්න පටන් ගන්නවා. ඒවටයි මෙහෙම මේවා යොද යොදා බලන්න ඕන කමක් නැහැ. ඒ නිසා ඉස්සල්ලාම යෝගාවචරය යෝගාවචරයක් බව තේරෙන්නේ මේ සම්මසන ඥාන එන වෙලාවට තමයි. මේ බලන බලන දේ, පේන පේන දේ ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා ලාවට පේනවා. ඒක හැබැයි පේන්නේ අංශු මාත්‍ර වශයෙන් නෙවෙයි කැටිචි වශයෙන් රීති වශයෙන් කලාප වශයෙන් ඒත් අල්ලනවා භාවනාවට හිත අල්ලනවා අන්න එතනදී යෝගාවචරය ආයේ මේ අරමුණු මෙනෙහි කරන්න ඕනේ අරමුණු වල වෙන්කල රස බලන්න ඕනේ කියලා අමතර ප්‍රයත්නයක් ගත යුතු නැහැ අන්න මේ වෙලාව වෙනකොට යෝගාවචරය අනවශ්‍ය ප්‍රයත්නයක් යොදලා අනවශ්‍ය වීරියක් යොදලා මේක අවුල් කරගත්තොත් යෝගාවචරයට වෙහෙස කර තත්යක් ඇති වෙනවා. කායික මානසික දෙකේම වෙහෙස කර තත්යක් වෙන්න තියෙනවා. මේක හරීම අමාරු දෙන කමඨාන් සුද්ධ කරනකොට කියන්නත් වෙනවා හැමදාම ආධුනික මනසක් තියාගන්නයි කියලා. ආධුනික මනසක් කියලා කියන්නේ පටන් ගන්නකොටම අරමුණු කීකරු වුණාට ගොරෝසු කරගෙන ආධුනික වෙන්න යන්න එපා. අර කීකරු වෙච්ච තැනින් දිගට ගෙනියන්න. ආහන්නේ දේ කරනකොට ප්‍රයත්න අතහැරෙනවා විතක්ක ਵਿਚාර දෙක හැලෙනවා අන්නේම හැලුණත් සතිය තියෙනවා නම් අරමුණේ කීකරුකම තියෙනවා නම් භාවනායේ ගැල්ම හැල්ම තියෙනවා නම් සතිය විතක්ක ਵਿਚාර දෙක නැහැයි කියලා ගණන් ගන්න නැතුව ඉදිරියට අනේකයි තියෙන්නේ. ඉතින් මෙහෙම නොවුනොත් හිත කවදාකවත් උද්‍යප්පේ ඥානයේ වගේ ස්වයන් සිද්ධ ඥානයකට යන්න ඉඩ දෙන්නේ නැහැ. යෝගාවචර විශ්ින් අනවශ්‍ය මෙනෙහි කිරීම කරන නිසා අනවශ්‍ය ප්‍රයත්න කරන නිසා ඒක නිසා හරියට බබෙක් නිින්ද යාගෙන එනකොට පුන්නන වෙලාවේදී බබාට නිින්ද යාගෙන එනකොට නැලවිලි කපි අඩු කරනවා වගේ නිකම් කී කියන අලවන්න වගේ බබාගේ නිින්ද අවබෝධ කරමින් නැලවිලි කපි අඩු කරන්නාසේ අරමුණ හොඳට කීකරු වෙනකොට මෙනෙහි කිරීම අඩු කිරීම සංස්කාර පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කෙනෙකුට මේක වෙන දෙයක් බවත් ඒකට මේ මේ විදිහෙන් අනුග්‍රහ කළ යුතු බවත් තේරෙනවා. නැති කෙනා මෙතනදී බුදියාගෙන ඉන්න බබත් හයියෙන් හොල්ලන්න කියලා බබා අම්මට බනින සයිස් එකක් එයි. මේක නැලවිල්ලක් නෙවෙයි මේක මේ කැළඹිල්ලක් කරන්න කියලා. ඉතින් ඒක නිසා මේක වාහනයක ෆස්ට් ගියර් එකේ ඉඳලා කොතනදීද සෙකන්ඩ් එකට දාන්නේ කියන එකයි ප්‍රශ්නේ. වාහනය ස්ටාර්ට් කරලා ෆස්ට් එකට දාලා වාහනේ හොල්ලාගෙන හැකි ඉක්මනට සෙකන්ඩ් එකට දාගත්තේ නැත්නම් සෑහෙන ඉන්ධන දැවිල්ලක් සිද්ධ වෙනවා. කාර් එක රේස් වෙනවා. එතකොට ඩ්‍රයිවර් මෝඩ් එක බව අල්ලපගෙදර එක්කනටත් තේරෙනවා. නමුත් ෆස්ට් එකට දාපු ගමන්ම පොඩි තල්ලුකේ සෙකන්ඩ් එකට දැම්මනම් දෙ සෙකන්ඩ් එකෙන් තර්ඩ් එකට දැම්මනම් ඒ ඉන්න පාරේ හැටියට මේක කවදාහක්වත් ඉංජිනේරු කෙනෙකුට ලියලා පෙන්වන්න බෑ. මෙතෙන්දි ෆස්ට් එකට දාපන් මෙතෙන්දි සෙකන්ඩ් එකට දාපන් කියලා. ඒ වගේම බර කන්දක යනකොට තර්ඩ් එකේ ඉඳලා සෙකන්ඩ් එකට පස්සනකොට බර ගියර් එකට මාරු කරනකොට සෙකන්ඩ් එකේ ඉඳලා ෆස්ට් එකට දාන්නේ කොතනදීද කියලා කවදාකවත් මේ ටෙක්නිකල් රයිටින්ග්ස් වල තාක්ෂණික වචනෙන් කියන්න බෑ. ඒක දැනගන්න මෙන්න මේ දැනගැන්මේදී ඒ හිතලා කරන සකස් කිරීම, මෙනෙහි කිරීම, විතක්ක වගේ දේවල් මෙහෙවීම අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න ඕන. නමුත් ඒවා හැලෙන වෙලාවට අතහරිනවා කියන එක ඒක තමයි අර සමත භාවනාවේ තියෙන තදුපක විරිය වාහනතා කියලා එතෙන්ද ගැළපෙන වීරියක් එදවීම කවදාකවත් යෝගාවචරයට ගුරුරයාගෙන් සාන්තියක් ගන්න බෑ. ගුරුවර කොච්චර දැනගෙන හිටියත් යෝගාවචරය ඒක දන්නේ නැත්නම් ඒ මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදයි වගේ ටෙක්නික්ස් යොදවලා කවදාකවත් සාන්ති ගතිය සංසන්දනේ එන්නේ නැහැ. සංහිඳියාවක් එන්නේ නැහැ. ඒක නිසා යම් වෙලාවක ඒ යෝගාවචරය මේ ක්‍රමයෙන් ක්‍රමයෙන් මෙනෙහි කරන්න ඕන වෙලාවෙ මෙනෙහි කරනවා නැත්නම් නිකන් වෙනවා. මේක මම තව පැත්තකින් කියන්නම් මේ මේ කාරණාවම වෙන ජවනිකාවක් හරහා අපි ගමු පිම්බීම හැකිලිම කරගෙන ගිහිල්ලා ඔන්න සංසිඳුණා. නැත්නම් ආනපාන කරන ගිහිල්ලා සංසිඳුණා. දැන් සංහිඳියාවේ විනාඩි 20ක් යනකොට එකපාරට ආය විසිරෙනවා. ඇවිසිලි වල සද්ද ඇහෙනවා, වේදනා දැනෙනවා, හිතවිලි එනවා. ඉතින් මේ මේ චෝදන අතරමැද යෝගාවචරය සැලකිල්ලෙන් බැලුවොත් ඒ ඇවිස්සීම සමගම අර නැතිවෙච්ච ආනපන එනවා. අන්න එනකොට කැමැතිනම් ආනාපානේ පොඩ්ඩක් එකක් දෙකක් මෙනෙහි කරන්න මෙනෙහි කරනකොට සංසිඳෙනවා නම් මෙනෙහි කිරීම නැතර කරලා හේම සංසිඳෙන්න ආරම්භ. එතකොට ඒ වෙලාවේ ගොඩක්ම තියෙන වේදනාව නම් මෙනෙහි කරාට කමන්නේ හැබැයි මේ වේදනා, මේ සද්ද, මේ හිතවිලි ඒ වෙලාවේදී බොහොම කීකරු වෙලා තියෙන්නේ. ඒක පොඩි මෙනෙහි කිරීම දෙක තුනකින් ආයේ සංසිඳවන්න පුළුවන්. ඒක හරියට අර නිින්ද ගිය බබා නිින්දෙන් නැගිටලා කෙන්දිරි ගන්න වෙලාවල්. එතකොට අම්මා අතට ගන්නෑ කොට්ටෙට එහෙම තට්ටු කරලා පොඩි නැලවිලි කවි භාගයක් විතර කියලා එහෙම නිදි කරවනවා. ඒ වගේ අර භාවනාව යනකොට සංහිඳිච්ච බබා භාවනාව ආයේ පොඩ්ඩක් ඇවිස්සෙනවා. ඇවිස්සෙනොත් තමයි පුළුවන් තරම් තෝරලා දැනගන්න ඕනේ මූල කර්මස්ථානේ අල්ලන්න පුළුවන්ද? සාමාන්‍ය මේ වෙලාවට ආනපාන ටිකක් ඇවිසිලා එනවා. පිම්බිම හැකලිම කරන පිම්බිම හැකලිම ඇවිසිනවා. ඒලා දෙක දෙකක් තුනක් මෙනෙහි කරලා කමන්නේ නැහැ. ආය සංසිඳන. ආය ටික වෙලා ගිහලා ආය සංසිඳ ආය විශ්ුණුයි හැම වෙලාවෙදීම කොතනද මෙනේ කරන්න ඕනද කොතනද නැද්ද කියන එක කොතන සකස් කළ යුතුද කොතර කාලවට්ටම් කරන්නද කොතර හුරතල් කරන්න ඕනද කියන එක යෝගාවචර අත්දැකීමෙන්ම කරන්න ඕන. අන්තිම කෙරුවට පස්සේ ඒ භාවනාව ඒ සම්මසන ඥාන පෙන්නට පස්සේ ප්‍රධාන වශයෙන්ම උදයබ්බේ තරුණ අවස්ථාව තියෙනවනේ භාවනා දැන් යනකොට අර ඇති වෙච්ච ඇඟේ නලියන කම්පන ගති ප්‍රීති පිනායන ගති මුගක් එන්න පටන් ගන්නවා ඉතින් යෝගාවචර කොච්චරද කොච්චරක් දුරට ඒක පටලවා ගන්නවද කියනවනම් සමහරවිට දැන් භාවනාවටම ඇලිලා භාවනාවට මේ යෙදිලා මේ ප්‍රීති සුඛ එනකොට මෙතනදී බොහෝ දෙනෙක් මම නිවන් දැක්කා මම ධ්‍යාන ලැබුවා මම අභිඥා ලැබුවා කියලා පැටලව ගන්න මට්ටමක් යනවා. ඒ තරමටම විදර්ශනා උපක්ලේශ පිළිබඳ අවබෝධය අවශ්‍යයි මෙතනදී. ඒක මම ඉස්සලා දවසේ ධර්ම දේශනාදීම දක්කරා ඒ වෙලාවේදී අර සියල්ල සමනලයට අතු නමනා වගේ සියල්ල යහපතට සිදු වෙනකොට යෝගාචරණ විකාර අදහස් දිගේ අහුවෙන්න පටන් ගන්නවා මේ ඥාතියින්ට උදව් කරන්න අනුකම්පා කරන්න එහෙම නැත්නම් ලෙඩ නොවි ඉන්න බැනුන්නහා ඉන්න රටීතුටි තොරතුරු දැනගන්න මේවා එනවා ඒක හොඳට දැනගෙන නැවත නැවතත් මූල කර්මස්ථානයේ අසුරු කරමින් මේ නන්නත්තර වෙන්න දෙන්නේ නැතුව කරගෙන ගියොත් ඒ සුඛයත් එන්න පටන් ගන්නවා ඒ හැම වෙලාවෙදීම යෝගාචරය නැවත මූල කර්මත්තට සම්බන්ධ කෙරුවොත් අර නිවර විචික්කම කෙලෙස් සීලෙන් නතර කරගත්තා ඊට පස්සේ පරිඋත්ථාන කෙලෙස් ධානාංග හරහණති කරගත්තා දැන් එව්වයි මැදක් ඇවිල්ලා විදර්ශනාව පටලවා ගන්න පුළුවන් උපක්ලේශවලුමුත් බේරුණොත් ඒක අමාරු වැඩක් මම දන්නවා මේ අවස්ථා තුනම ජීවිතයක වැදගත් අවස්ථා බේරුවොත් භාවනා කසක වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ ආයේ මොන දෙයකින්වත් කෙලස ගන්න බෑ. කෙලසෙන්නේ නැහැ. ඒක හරියට පොළොවෙන් උඩට මතුවෙන දී බුබුලක් වගේ. ඒ දී බුබුලේ කොච්චර කුණු දැම්මත් පීරගෙන දී බුබුල මතුවෙනවා. පිදුරු දැම්මත් දී බුබුල මතුවෙනවා. අන්න වගේ උද්‍යප්පය අවස්ථාවේදී ශීඝ්‍ර ගමනක් ඉස්සරහට යනවා හරි පැත්තටම යනවා. හර්ධයක් ලෙඩක් ආවත් එහෙම නැත්නම් භාවනාවට කරදරයක් ආවද ඒක මහාම ඇවිල්ලා නැති වෙලා යනවා. ප්‍රීතියක් ආවත් වහාම ඇවිල්ලා නැති වෙලා යනවා. ගැම්ම ගන්න පටන් ගන්නවා. අන්න ඒකෙන් ඒ අවස්ථාවෙන් පස්සේ යෝගාවචරයට පේන්නේ ඒක හොඳ වුණත් නරක වුණත් හරි වුණත් වැරදි වුණත් සැප වුණත් දුක් වුණත් කොයි දෙයක් මතු වෙන්නේ නැති වෙන්නේ. බොහෝම ශීඝ්‍රයෙන් බිඳි බිඳි යන ගතියට එන්න පටන් අර ගන්නවා. ඉතින් මේ தത്വයේදී යෝගාවචරයට තියෙන්නේ දැන් හුදු බලා සිටීම පමණයි. දැන් මෙනෙහි කරන්නත් නැහැ මෙනෙහි කරන්න දෙන්නෙත් නැහැ. එතෙන්දි ලස්සන වැඩක් වෙනවා. මේ අරමුණ කියන එක මේ නිමිත්ත කියන එක නිමිති කරන්න පුළුවන් වෙන්නේ අරමුණු කරන්න පුළුවන් වෙන්නේ අඩු ගන්න චිත්තක්ෂණ දෙක තුනක්වත් පවතිනවා නම් තමයි. ඒක ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා නම් නිමිති කරන්න බෑ. අරමුණු කරන්න බෑ. ඒ නිසා මේ උද්‍යප්පේ ඥානට යනකොට නිමිති නැතුව යනවා. එකම දෙයක් නැවත නැවත පේන්න ඕනේ ඒක නිමිටි කරන්න. නමුත් දැන් එකම දේ දෙසරයක් පෙන්වන්නේ අරමුණු කරන්නත් බෑ. ඒක නිසා තමන් බලන අරමුණ උගාක් විෂිතුරු වෙලා උගාක් විස්තර සහිතව හරියට උගාක් බලවත් අන්වීක්ෂක් දාලා හරහා බලනා වගේ ලොකු මැග්නිටියුඩ් එකක් හරහා ලොකු විශාලනයක් හරහා පේන්න පටන් ගන්නවා. ඒකෙදී අල්ලන්න දෙයක් නැහැ. අල්ලන්න තරම් පමා වෙන්නේ නිමිත්තක් ගන්න තරම් පමා වෙන්නේ අරමුණු කරගන්න තරම් පමා නැහැ. මෙන්න මෙතනදිත් යෝගාවචරයා මේක හරි පැත්තට කියවගත්තේ නැත්නම් මේක සතියේ කැඩීමක් විදිහට හිදියට පටලවා තේරුම් ගන්න. මට දැන් ඉස්සර වගේ නෙමෙයි අරමුණ දිහා බලහන් ඉන්න බෑ. අරමුණ ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා කියලා මේක සතිය කැඩීමක් කියලා පටලවා ගන්න ඉඩ තියෙනවා. ඒ නැත්නම් මගේ සමාධිය බිඳි බිඳි යනවා සමාධිය කැඩිලා යනවා සමාධිය භංගුර වෙනවා කියලා මේ සමාධියේ තියෙන ක්ෂණිකත්වය චනමාත්‍රත්වය ක්ෂණික සමාධිය තේරුම් ගන්න වෙනුවට අර සමත සමාධියේ පමණක් ගන්න කෙනාට හිතෙන්නේ සමාධිය කැඩලා යනවා නමුත් දැන් මේ වෙන්න හදන්නේ මොකද්ද? නාම ධර්ම වලටත් ගැලපෙන රූප ධර්ම වලටත් ගැලපෙන ශීඝ්‍ර සතියක්. එහෙම නැත්නම් <coughs> ඒකට කොහොමද කියන්න තියෙන්නේ? ඒ සතිය කාර්යක්ෂම සතියක්. කාර්ය සූර සතියක් එන්න පටන් ගන්නවා. එනේ එනේ එනේ දේ සතිය. ඊට පස්සේ කාර්ය සූර කාර්යක්ෂම සමාධියක් එන්න පටන් අර ගන්නවා. යෝගාවචරය හිතුවොත් නම් සමාධිය කැඩලා කියලා කැඩලා කියලා හිතේ නමුත් මේ සමාධිය එහෙම කැඩෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවකට යෝගාවචරය <clears throat> පරියංකේ ඇද්ද කරලා බැලුවත් ඇත්තේ වහපු ගමන් අර සමාධිය එනවා. ඇද්ද කරපු වහපු ගමන් අර තියෙන සතිය එනවා. එහෙම නැත්නම් මේ යෝගාවචරයට කවුරු හරි බාහිරෙන් සද්දයක් ඇවිල්ලා නැගිටලා යන්න උනත් හිත කලවවා ගන්න නැතුව හොඳයි මට වැඩේ කරලා ඉන්න තියෙනවා මේ ෆෑන් එක ඕෆ් කරලා ඉනවා වතුර ටිකක් බිල එනවා වැසිකිළියට ගිහිල්ලා එනවායි කියලා ඒ ඒ අතරමැද වැඩි කලහපා ගන්න නැතුව ගිහිල්ලා ආවොත් ඇවිල්ලා වාඩිනොත් ඒක ඒ සමාධිය එහෙම හිටිනවා පොඩි වෙනසක් වෙනවා අන්නේ විදිහට මේ ක්ෂණ මාත්‍ර වශයෙන් එන සතිය සමාධියේදී යෝගාවචරය කළ යුත්ත අඩු වෙලා මේ ලැබිච්ච එකලස මේ ලැබිච්ච මේ සමතුලිත භාවය රැක ගැනීම සඳහා උත්තාන සම්පදාව අයින් කරලා ආරක්ක සම්පදාව දාගන්න. සම්පදාව දාන්න වෙනවා. දැන් උපයන්න දෙයක් නැහැ. දැන් තියෙන උපයපුදේ රකින්න එක. මේක හරියට ගැප්ගත් රාජමහේජිකාවක් වගේ. දැන් දරු ගැබක් පිහිටලා තියෙනවා. ඉතින් දරු ගැබ පිහිටලා දරුවා කොල්ලෙක් වුණොත් අම්මා මහේජිකාව වෙනවා. ඒ නිසා මේ දරු ගැබ ඒ අම්මගේ ජීවිතේ තීන්දුව කරනවා. ඒ නිසා එයා උත්සාහ කරන්නේ දැන් දරු ගව ගබ්සා වෙන්න දෙන්නේ නැතුව රැක ගන්නවා. ඒ නිසා යෝගාවචරය නිකන් ගර්භණියක් වාගේ රකින්න කියලා කියනවා. අර සීලේ කඩන්න දෙන්න එපාය වෙලා. සීලේ හොඳට රැක ගන්න. ඒ වගේම එදිනදා ජීවිතේ මේ වෙලාවට කැම ගන්න නම් ඒ වෙලාවටම ගන්න. මේ වෙලාවට නිදා ගන්න හැම නිදා ගන්න. වෙනදා ගන්න විදිහටම නෑම කරන්න. ඒව හොල්ලන්න නැතුව මේක වැඩෙන්න දෙන්න. වැඩන දෙනකොට කලාවක් ඉගෙන ගන්නවා. දැන් දරු බොක්කම වරනවා. එහෙම නැත්නම් අර සතිය සමාධිය දෙක අරමුණක් නැතුව නිමිත්තක් නැතුව මෙනෙහි කිරීමක් නැතුව විතක්කයක් නැතුව ਵਿਚාරයක් නැතුව පවතින. ඉතින් මේක සම්යම් තැන්වලදී සරුවචනාංශයේ සමාධිය හඳුන්වලා දීලා තියෙනවා. සවිතක්ක සවිචාර සමාධි අවිතක්ක ਵਿਚාරමත්ත සමාධි, අවිතක්ක අවිචාර සමාධි කියලා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර දෙක රණ්ඩු කරමින් අරමුණ හිත බැඳගෙන තියෙන සමාධියක් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා විතක්ක කරන්නේ මෙනෙහි කරන්නේ නමුත් මේ ආස්වාස මේ ප්‍රසවාස කියලා දැකගනිමින් යන සමාධිය. ඊට පස්සේ තියෙනවා ආස්වාස ප්‍රසවාස දෙකම සම්බොල් වෙලා ගිහිල්ලා විතක්ක කරන්නේත් නැහැ, ਵਿਚාර කරන්නේත් නැහැ සත්‍යයත් සමාධියක් තියෙනවා. මෙන්න මේ සෙල්ලම් කැලී ටික අපිට කියන්න පුළුවන් සමත භාවනාවේදී නම් උපචාර සමාධියේදී සවිතක්ක සවිචාර සමාධිය තියෙනවා. පළවෙනි ධ්‍යානයේදී සවිතක්ක සවිචාර සමාධිය තියෙනවා. දෙවෙනි ධ්‍යානයේදී අවිතක්ක අවිචාර සමාධිය තියෙනවා. විතක්කත් නැහැ ਵਿਚාරත් නැහැ නමුත් සමාධිය තියෙනවා. මේ හැම වෙලාවෙදීම වෙන්නේ මෙතෙක්කල් සේවයට යොදාගත්ත හමුදා නිලධාරීන් සමහරක් විනය පරීක්ෂණ මත අස්කලා දානවා. සේවයෙන් අයින් කළා දානවා. මොකද ඒකවල කලබලයි. හැබැයි ඒ මිනිස්සු තමයි නීවරණ ටික යටපත් කිරීමේදී බලයෙන් වැඩ කරේ. හොඳටම වැඩ කරපු නිලධාරි දෙන්න මේ. නම් උන් ස්වරූපයෙන්ම යුද්ධේ නැත්තම් මුන් ඇතුලේ ඇතුලේ කචල් දානවා. යුද්ධේ ජීනෝ නම් සෙබළුත් මේ හතුරොත් එක්ක රණ්ඩු කරනවා. ඇතුලේ පිට කරන් රණ්ඩු නැත්තම් ඔය රජුරවන රණ්ඩු කරනවා. හිසකසා දාන්නේ විනය පරීක්ෂණ මතින් අයින් කරනවා. දැන් මේ තමන්ම බොහොම යාප්පු වෙලා කැඳවගත්ත විතක්ක ਵਿਚාර දෙකට කරන දේ මේක එච්චරම බරපතල ප්‍රශ්නයක් නෙමෙයි අපේ විජය කුමාරයා ඔය දෙල්ලම තමයි කිරුවේ කුවේණිත් එක්ක. මේ රටට එනකොට මේකේ ඇඟිල්ල ගහන තැනක් තිබුණේ නැහැ. ඒ නිසා ඉස්සල්ලාම කිරුවේ කුවේණිව යාළු කරගත්තා. යනකම් දීපම් මැසින්ලා සීරට වැඩේ කියලා යාළුව ඔක්කොම හිටපු බරපතල සීරම් මරලා කුවේණිට බබ්බු දෙන්නේ කමරට සෙප්පල යන්න මෙතන යන්න කිව්වට පස්සේ රජුරුවන් අතේ රජ රට කුවේණි පැත්තකට ගියා. ඒ නිසා අපේ ලේවල තියෙන ඔය පහර ගතිය. විතක්ක ਵਿਚාර දෙක සේවයට කැඳවලා වැඩි අරගත්තට පස්සේ දැනගෙන දැඟලුවොත් එලවනවා. ਵਿਚාරයත් එලවලා ඊට පස්සේ අවිතක්ක අවිචාර සමාජයට යනකොට යෝගාවචරය ප්‍රයත්න කරන්නේ නැතුව ඉබේ කරන සමාධිය. මේ නිදර්ශන ලස්සන වුණාට මේක සෙල්ලමක් නෙමෙයි භාවනාවේදී. කොතෙන්ද යනකම් මෙනෙහි කරන්න ඕන කොතෙන්ද මෙනෙහි කිරීම නතර කරන්න ඕන. කොතෙන්ද යනකම් අරමුණේ පුද්ගලික ලක්ෂණ පේනවද කොතනින් පස්සේ පොදු ලක්ෂණ වලට යනවද කියන එක දැනගත්තට පස්සේ වෙනවා බුදුහාමුදුරුවෝ ගිය ওই පාරේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගියත් ওই පාරේමයි. හැම කෙනාම යන්නේ ওই පාරේ. නමුත් අපේ තණ්හාව, අපේ මාන්නේ, අපේ දිච්චිය මේක මේ නිසිනින්ද කෙරෙන්න දෙන්නේ නැහැ. අනවශ්‍ය නිදාගෙන ඉන්න බබාට තොරතල් මේ නැලවිලි කවි කියන්න පටන් ගන්නවා. ඒ වගේම ඡණ්ඩපාණ ස්වාමීන් දැක්කට පස්සේ උදව් කෙරුවයි කියලා කතා හරියන්නේ අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ රාජ්‍ය ගෙනියන්න බෑ. ඒ නිසා ගැඹුරු ගැඹුරු සමාධිය වලට යනකොට ඒ යෝගාවචරයට බරපතල ප්‍රයත්න අයින් කරලා සියුම් සියුම් ප්‍රයත්න මාර්ගේ බරපතල කට්ටිය අයින් කරනවා. ඉස්සලා හතුරු අයින් කරන පස්සේ මිතුරුත් අයින් කරනවා. අන්න ඒ ඉදන් නිසා ඉදන් පජහත කියන වඩා හොඳ වඩා සියුම් දේ මාර්ගයෙන් වඩා ගොරෝසු දේ ඉවත් කිරීම අපි ඉස්සලා ගත්ත පරස උපමාව වගේම වඩෙක්ගේ උපමාවකින් සරුවචනංශය පෙන්ලා දෙනවා මේ වඩුව මේ ආසන හදනකොට ඒ වගේ වැද්දුමට ගහන්නේ යකඩන නෙවෙයි ලියන ගහන. ඉතින් ලියන ගහලා ඉවරලා කාලයක් යනකොට දැන් මේකෙත් තියෙනවා ඒක. දැන් කිනොට චර්චර ගන්න. අර ලියන දිරලා. එතකොට මේ වඩුව කරන්නේ අලුත් ලියනයක් අරගෙන අර පරණ ලියනේ තියෙන තැනටම තියලා ගහපුවාම පරණ ලියනේ තල්ලු කරලා අලුත් එක ගිහලා ටක් ගාලා එතන ඒ විදිහටම හිර වෙනවා. ඒ නිසා පරණ ලියනේ එලවන්න අලුත් ලියනයක් පාවිච්චි කරන වඩුවෙක් වගේ යෝගාවචරය සියුම් සියුම් පක්ෂම උපක්‍රම මාර්ගෙන් නැත්නම් සියුම් සියුම් චෛතසික මාර්ගයෙන් අර ගොරෝසු ගොරෝසු චෛතසික ඉවත් කරනකොට සංස්කාර මේකේ අනිත් පැත්ත තමයි කරලා දෙන්නේ. එයා කරන්නේ ගොරෝසු ගොරෝසු දේ මාර්ගෙන් සියුම් සියුම් දේ අයින් කරන එක. සංස්කාර අපි කුප්පල තියාගෙන ඉන්නේ කාමයට බැඳලා තියාගෙන ඉන්නේ අපේ තණ්හා සංසාරට බැඳලා තියාගෙන ඉන්නේ සියුම් වෙන්න දෙන්නේ නැහැ. ශාන්ත වෙන්න දෙන්නේ නැහැ. සීතල වෙන්න දෙන්නේ නැහැ. මොකකින් හරි අවශ්‍ය වෙනවා. ඒකට කියනවා කාම ගුණ කියලා. රූප වලින් නැත්නම් සද්ද වලින් ගඳෙන් රසෙන් පහසෙන්. දැන් මෙතනින් ඒ වෙනුවට හිත ඇතුළට නමලා අරමුණක්වත් නැති, නිමිත්තක්වත් නැති, ස්වභාව ලක්ෂණ නැති, පෞද්ගලික ලක්ෂණ පේන්නේ නැති. ඒ වුණා සතිය පවතින, සමාධිය පවතින තැනකට ගියාම ඒ අරමුණේ අර බිඳි බිඳි යන ගතිය ඇසූවිරෝ ඥාන නැති කෙනාට පේන්නේ පදනම දෙතලා ගියා වගේ පෝර කියලා හැල්ල ගත්තා වගේ සතිය සමාධිය නැති වුණා වගේ බය එළවන ගතියක් එනවා. ඒක පාළු ගතියක්, නීරස ගතියක්, කම්මැලි ගතියක් නැත්නම් අසරණ වෙච්ච ගතියක්, නුහුරු නුපුරුදු ගතියක්, මුස්පීන්තු ගතියකින් වට කරගන්න. අන්නේ වට කරන වෙලාවේදී ඒකට කියන්නේ නිර්වින්දනය නැත්තම් නිබ්බිදාව කියලා. මේ ගති වලට द्वේෂය තමයි ද්වේෂ අනුසය තමයි පොහොර දෙන්නේ. ද්වේෂ අනුසය තමයි හරහා තමයි මේ නිදිමත ගතිය, කම්මැලි ගතිය එන්නේ. නමුත් යෝගාවචරය මේක දැනගෙන ගියොත් නීරස කම්මැලිකම නැතිකම නම් ලෝභ ගතිය, ආශා කරන ගතිය, කෑදරකම. එහෙමනම් සංසාරය. දැන් මේ වෙනුවට නීරස ගතිය, කම්මැලි ගතිය එනවා. මේකට මේ සංස්කාර ඇවිල්ලා ද්වේෂය රිංගවන්න දෙන්නේ නැතුව මේක ඥානයක් බව අනිවාර්යයෙන්ම නිවන් ලබන්න ඥානපද නෙමේ එහෙම නැත්නම් ඥාන පසුබිමක් සහිතව මේ නීරස ගතිය දකිනවා කියන එක භාවනාවෙන් තොර සම්මාදිට්ඨියට සම්බන්ධ එහෙම නැත්නම් යෝනිසමනසිකාට සම්බන්ධ ක්‍රියාවලියක් මේකට මූණ දීලා දීලා දීලා තේරුම් අරගන්න වෙනවා මෙතනදී මේ වගේ බයක් නීරස ගතියක් කම්මැලි ගතියක් බයිතුප්පට්ඨාන ඥාන මුංචිතු කම්මිතාන මේ මිදීමේ ආසාවක් එනවා. ආහන් මේ වෙලාවේදී යෝගාවචරයා ද්වේෂයට ඊට නොදී ඥාන මට්ටමේ මේක දකින්න නම් පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියලා පෙන පෙර නොඇසු නොවිරු විදියට සතිය සමාධිය හරහා පැමිණෙන මේ නීරස භාවය සතිය සමාධිය හරහා පැමිණෙන මේ ඒකාකාරීකම නිදිමත වගේ ගතිය මේ මුස්පේන්තු වගේ ගතිය දුක්ඛ සත්‍යයේ ඇති හැටිය බවත් යථා භූතේ බවත් මේක පිළිගත්ත දවසට තමයි නිවන ලැබෙන්නේ කියලත් ඒ නිසා මේකට යම් ආකාරයකින් මේකට හාද වෙන්න පුළුවන් ගතියක්. මේකත් එක්ක එකට ගමන් කරන්න පුළුවන් ගතියකට යන්න ඒක තීර්ණාත්මකයි. ඒක හරීම තීර්ණාත්මකයි. අන්න එතනදී තමයි මේ හිත ෂටගති දාලා මේක පන්නලා මේකට යන්න දෙන්නේ නැතුව නානා ආකාරයේ තොරතුරු හරහා නව නිර්මාණහරහා චේතනාහරහා ප්‍රකල්පනාහරහා අනුසයහරහා අර දුකත් එක්ක සතිය සමාධියෙන් ගත කරන දුකත් එක්ක ඉන්නව වෙනුවට নানা ප්‍රකාර නව සංකල්ප නව නිර්මාණ කරන්න පටන් ගන්නවා. එතනදී තමයි මේ චේතනා සූත්‍රයේ තියෙන වටිනාකම මතුවෙන්නේ. අච්චර පියවර 3-4ක් ගිහිල්ලා ආපු එක මේ මේ නිබ්බිදාව කලබෙන වෙලාවේදී යෝගාවචරයා වඩා සියුම් තත්ත්වයට යනවා වෙනුවට নানা ප්‍රකාර නව අදහස් දාගෙන පටලවා ගන්න ඉඩ තියෙනවා. ආන්නෙන් පැටලෙන්නේ නැති වෙන්න නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි. මේක දැනගෙන තියෙනක අවශ්‍යයි. මේක දැන් ලෑස්ති වෙලා යන්නේක අවශ්‍යයි. අන්නේම ගියොත් නම් ඒ නීරසකම කම්මැලිකම එච්චර බරපතල දෙයක් වෙන්නේ නැහැ. එතෙන්දී නම් කියන්න පුළුවන් කියන්න වෙනවා. ඒ යෝගාචරයට ඉතින් කරන ලද පාරමී කුසල් තියෙන්න ඕනේ. හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන්න ඕනේ. හොඳ කායික සෞඛ්‍යයක් තියෙන්න ඕනේ. ඒව නැති වුණොත් හිත වැටෙනවා. හිත නිකන් මේ කඩා හැලෙනවා. අඬා හෝ ගන්න පටන් අර ගන්නවා. වෙන විදිහකට කියනවනම් මානසික අසහනයක් තියෙනවනම් ඒ මානසික අසහනේ ඇවිස්සෙන්න පටන් ගන්නවා. මේ වෙනි අභියෝග ඉදිරිපිට ඒ මානසික අසහනේ මතුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතනදී මේ මානසික රෝග පිළිබඳව ගන්න බටහිර මානසික විද්‍යාඥයන් කියන යම් මට්ටමකට නම් මේක පිළියමක් වෙනවා. හොඳටම ගොරෝසු මානසික අසහන තියෙන එකනට විසඳ ගන්න බැරි භයානක සංක්‍රතමත් වෙදී ඉතිතියි. ඒ ඉන්නේ මේ මේ පදනම් වෙච්ච සියල්ල දෙදරලා යන තැනදී එයා සතිය සමාධියේ සරණ යන්න දන්නේ නැහැ. එයා හිතන්නේ සතිය සමාධියක් නැහැ කියලා. ඒ පුද්ගලයාම සතිය සමාධිය අවිශ්වාස කරනවා. එහෙම වුණොත් එයා සද්ධාව නැති වෙනවා, සැක පහළ වෙනවා, සීලය පිළිබඳව නැතර පරීක්ෂා කරන්න පටන් අර ගන්නවා, සැක මේ කුකුස් කරන්න පටන් ගන්නවා. අන්න ඊටදී විශාල කලපුරුද්දක්, අහපුරුද්දක්, දැකපුරුද්දක් හරහා මේක බේරගත්තොත් ඒ යෝගාවචරයා මේ තවදුරටත් ප්‍රයත්න නොකිරීම විනෝදාංශයක් කරගන්න. මොන්නම දෙයක්වත් කරන්නේ භාවනාවට එහෙම යන්න දෙනකොට එතකොට මේ ඒ බයතුපට්ඨාන ඥාන එහෙම නැත්නම් මුංචිතු කම්මිතා ඥාන හරහා යෝගාවචරය මේරීමේදී නැවත දහස්වර දහස් ක්‍රමයෙන් වටන්න හදනකොට නැවත නැවතත් ඒක කරලා කරලා යනකොට හිත වැටෙන්නේ සංඛාර පිළිබඳ උපේක්ෂාවට. ඒකට කියනවා සංස්කාර උපේක්ඛා ඥානය කියලා. සංස්කාරයන් විවිධාකාරයෙන් කුප්පණ්ඩ හදනවා. විවිධාකාරයෙන් කොක්කේ දා ගන්න හදනවා. ඒ ඒකට හිත නොයොදන නොකරන ජඩකමක් නැහැ. හැම දහංගටම දාන. එතනදී මේ ධර්මය හරහා අනුන්ට උදව් කිරීම හරහා নানা ප්‍රකාර දේවල් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් සංඛාර උපේක්ඛාව කියලා කියන්නේ ඒ සියල්ලකම තියෙන සංස්කරණය කරන ගතිය උනන්දු කරවීම සඳහා මේ සීතල වේගන සාන්ත වෙන ගතිය පාළුවක් නීරසකමක් වශයෙන් සලකලා මොනව හරි කරන්න හිතනවා. චිතන මට්ටමින් හෝ කරනවා. වචන මට්ටමින් හෝ කරනවා. ක්‍රියා වශයෙන් හෝ කරනවා. ඉතින් එතනදී මේ යෝගාවචරය මේ නිවන පැත්තට, සංසිඳන පැත්තට, ක්‍රියා නොකරන පැත්තට යන්න ගුරුවරයාට නැත්තම් යාට උදව් කරන කල්යාණ මිත්‍රයාට ඇත්තටම වගකීමක් තියෙනවද නැද්ද කියන එක හරීම සූක්ෂම මාතෘකාවක්. නමුත් අපේ තේරවාද ශාසනය මේ මේ මේ සංසිද්ධියේ අවුරුදු 2000 ගානක අත්දැකීම් සහිත මේ සංස්කෘතියක් අපිට තියෙන්නේ ඒක නිසා ගුරුවරු ඒ බව දැනගත්තට පස්සේ සමහරුන්න මේක ඉහවහ යනවා මොන විදියෙන්වත් භාවනා කරගෙන යන්න දෙන්නේ නැහැ ගුරුවරයා මාරු කරන්න හිතනවා කමටහන මාරු කරන්න හිතනවා බත්‍යස්ථානේ මාරු කරන්න හදනවා මේට වැඩිය හොඳ පොතක් කියවනවා නම් පාලි ටිකක් ඉගෙන ගන්න ඕනේ නේද සූත්‍ර පිටකේ කියවගත්තොත් හොඳයි නේද එක එක જાති එන්න පටන් ගන්නවා ඒ නාවට පස්සේ යෝගාවචරය යුව ගහපා දෙන්න ඒව උත්සාහ කරන්න ගිහිල්ලා මේ ගුරුවරයාත් එක්ක තරහ වෙනවා ආහාරත් එක්ක තරහ වෙනවා පරිසරත් එක්ක තරහ වෙනවා ඍතු ගුණයත් එක්ක තරහ වෙනවා හැම එකක් එක්කම කිපෙනවා හැබැයි අනාත්ම ස්වરૂපයක් මේකේ තියෙන්නේ ධර්මමය ක්‍රමයකින් වළක්වන්න හදන. එතකොට ගුරුවරයා කවදාකවත් නරකයි. ඒක ගෝලයාගේ පුද්ගලික දෝෂයක් විදිහට දකිනවා. ධර්මමය උපක්‍රම යොදන්න වෙනවා. මෙයා මේ මේ ඇති කරගත්ත මේ සූක්ෂම එකලස කඩාවගන්නේ නැතුව හිතනරක් කරගන්න තු ඉදිරියට යනවා. ඒකදී ඔය මේ ලොකු සංසීන කාලේ කියනවා ඒ ස්වාමීන් වහන්සේ නමක් ඒ කැලේ මැද කොහොම දුෂ්කර ජීවිතයක් ගත කළා තියෙනවා. හැබැයි හොඳට අවබෝධ කරපු ස්වාමීන් නමක් ගමේ දරුවෙක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ගන්න උපස්ථාන කරලා තියෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අනුග්‍රහ කරලා තියෙනවා. පස්සේ ඒ දරුවා පැවිදි වෙලා ඒ ස්වාමීන් වහන්සේට අපෝපස්ථාන කරන මාස ගාණක් ඉන්නකොට මෙයාට මහානකම එපා වුණා. මහානකමත් එපා වුණා, ගුරුරැත් එපා වුණා. දැන් ඉතින් ගෙදර යනවා. මේ ගුරුරැ එතකොට යන්තම් මේ භාවනා ටිකක් කියලා දීලා ඒක අල්ලගෙන යන වෙලාව මෙයා ගිහිල්ලා කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මේ මට ඉච්චර මේ කැලේ ජීවිතේ හරියන්නේ නැහැ මට සිවුරු අරින්න හිතෙනවා කියලා. ඒ ගුරුවරයා ඉස්සලා උපදෙස් දීලා බලනවා බෑ. ඊට පස්සේ කියනවා මේ මම ඔබ වහන්සේට තීනමක් තියෙනවා නම් කියන්නේ මම ඔබ වහන්සේට කිසිම තරහක් නැහැ මම සිවුර අරිනවා කියලා. ඊට පස්සේ ආහම්දුරකේ නෝඳයි ඉතින් එම අමාරු නම් යන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි පේනවා නේද මේ ගේ හොඳටම දිරලා තියෙන්නේ. ඒක නිසා මම තනියම ඉන්නේ දැන් ඔබ ගියාට පස්සේ මට කවුරක්වත් ඇත්තේ නැහැ. උඹට මේ මට ගල් කුටියක් හොයලා දීලා යන්න බැරිද කියලා. ඊට පස්සේ යා වටේ ඇවිදලා බලනවා ගුරුවරට ගල් කුටියක් හොයන්න නැහැ. එසේ ගුරුවරයා කියනවා උඹ කරදරයක් නැත්තම් මං කුටියක් හදන්නට කියලා දෙන්නම්. හොඳට දර ටිකක් එකතු කරපන් කියලා. ඉතින් මෙයාට තියෙන දැන් ගුරුවරයාට කිව්වන් මේ යන්න ගුරුවරට අවශ්‍ය කරන තමයි. ඊට පස්සේ කියනවා මේ ගල් තලාවක් පෙන්න ගල් මේ සිරස්ව තියෙන ගලක් පෙන්න කියනවා ගල මුල ගින්දර දාලා පුළුවන් තරම් ගල රත් කරන්න කියලා. හොඳටම ගල ඒකට කියන්නේ ගල මට්ටු වෙනකන් රත් කරන්න කියලා. රත් කළා වතුර බල්දියක් ගහපන් කියනවා කියපුවාම ගල පැලෙනවා. ගලේ පදාස පැලෙන්න පටන් ගන්නවා පොඩි ප්‍රමාණයක්. ඊට පස්සේ ඒකට කුළු ගෙඩි තට්ටු කරපුවාම පුපුරු ගැහුවට පස්සේ ඒන එකට ඇතුළට දර දාලා ආයෙසරයක් අර වගේ ගැලපන්තු වෙනකන් රත් කරන්න. රත් කළා ආයෙ වතුර ගහන්න කියන. ඉතින් ඔහොම කර කර ඉන්නකොට Tamanට ඕන විදිහට ගල මේ කටුවකින් ගහලා කඩනවා වගේ පදාස පදාසේ කඩන්න පුළුවන්. ඉතින් එහෙම කඩ කඩ යනකොට මිනිස්සෙකුට යන්තම් ඉන්න ප්‍රමාණයට හදනකොට අර ලොකු හමලකවලු එහෙම යන්තම් ඉඳලා බෑ ටිකක් ඉඩපාඩු තියෙනවන කොහොඳට හදපන් කියන. ඉතින් හදුවර පස්සේ කොළු යන්තම් දැන් බස් කාලේ ඇවිල්ලා එහෙනම් ස්වාමීන් වහන්සේ වඩින්න උඩහට එහෙම කිව්වා බෑ දරුවා ඕක ඉස්සරහා බිත්තියක් බඳින්න ඕනේ. ඒ වගේම මේ ගල පිරියම් කෙරුවේ නැත්නම් ඕකේ මේ මොනවාද ලෙඩේට කියන්නේ මේ නියුමෝනියාව හැදෙන. ඒ වතුර තෙතමනය බිත්ති වලට උරාගත්තේ නැත්නම් කපරාරු කෙරුවේ නැත්නම් හුණු මැටි ගාලා කපරාරු කෙරුවේ නැත්නම් ඒ තෙතමනේ හුස්ම ගන්නකොට තෙත මේ වෙලාව සෙම රෝගේනවා. ඒක නිසා ඒක පිරියම් කරන්න ඕනේ. ඒක පිරියම් කරන හැටි මෙයාට කියලා දෙන්න. උඹස් මැටි ගෙනල්ලා කුණුත් එක කලවම් කරලා අර ඔක්කොම ගාලා අත ගන්න ඕනේ. අත ගාලා කියුණාට පස්සේ දැන් වඩින්න කිව්වට පස්සේ කියනවා මෙහෙමයි ඕක අලුත්ම ගේකට නාකි කෙනෙකුට ගිහිල්ලා බෑ. ඕක ටිකක් සිද්ධි වෙන්න ඕනේ. අතු ගන්න ඕනේ. ඒ වා කවුල හොඳට බලන්න උඹ ඕක ඇතුලේ හිටපන් කියලා. ඉතින් දැන් දැන් දරුවගේ අර යන අදහසක් නැහැ. මේ කුටියේ ඉන්න ගමන් දවස් දෙකක් තුනක් ගියාට පස්සේ ඉතින් දැන් අර ප්‍රകൃතියට ඇවිල්ලා ඊට පස්සේ ගුරු හාමුදුරු කියන ඔබ සංවිත්තනිකායේ මෙන්න මේ කොටස කියෝපා. කියලා සතිපට්ඨාන සංවිත්තක් වගේ දීපුවාම ඒකේ තියෙනවා භාවනා ක්‍රම. කිව කිව යනකොට යාට ඒ සති සංවිත්තනිකායේ රසයයි අර නැතිලා නැතිච්ච තැන ඉඳලා තියෙන භාවනාවේ දෙක නැගිටලා අන්තිමට දක්ෂ මේ අනාගාමී තත්ත්ව වෙනකම් භාවනාවත් හරි ගිහිලා සංයුත්තනිකා පිළිබඳ භානක ස්වාමීන් වහන්සේ නමක් වෙලා අර ලොකු ස්වාමීන් වහන්සේ ඒකට ඇත්තටම රහතන් වහන්සේ නමක් උන්වහන්සේට වැඩි ප්‍රසිද්ධ කෙනෙක් පාටපත් වෙලා තිනවා අර ගුරුවරයාගේ ප්‍රයත්න නිසා. එතකොට ඒ ගුරුවරයා ඒ ගෝලයාට කියලා දෙන්නේ භාවනාවම නෙවෙයි සාමාන්‍ය බුද්ධිය. එයා හිත නලවගෙන පිනවගෙන ඉදිරියට යන්නයි කරන්න දෙන්නේ. එකයි කරන්න තියෙන්නේ මේ ආපු ගැම්ම කඩන්න හොඳ නැහැ. ආපු ගැම්ම කඩන්න නැති වෙන්නේ තින් නානාප්‍ර උපක්‍රම දාන. ඉතින් එහෙම ගුරුවරයෙක් හම්බුනොත් හොඳයි. එහෙම නැත්නම් Taman දැනගන්න ඕනේ මේ වෙලාවේදී මේ සංස්කරණ සකස් කිරීම අපි පුදුම විදියට මත් කරනවා. අපි පුදුම විදියට පෞද්ගලික ඥානහරහා භාවනා කඩා ගන්නවා. කඩා නොගෙන ඒ සංඛාරුපේක්ඛා ඥානය දක්වා ගෙනියනවයි කියන එක හිතලා නම් කද්දාකත්ම කරන්න බෑ. ප්‍රයෝගයෙන්ම කරන්න ඕන. එතකොට ප්‍රයෝගය කරන්නේ තමන් තමන් ප්‍රශ්නේ අඳුරගන්නත් ඕනේ. අන්න එහෙම කළා යම් වෙලාවක මේ යෝගාවචරය තේරුම් ගත්තොත් අර ගොරෝසු ගොරෝසු කෙලෙස් අයින් කරලා ඊටාම සියුම් චිත්ත tattවකට ගියාට පස්සේ ඒ හිතට බොහොම ලේස කෙලෙසයක් වැටුනොත් ඇති. ඇහැට කුණ වැටෙනවා. ඒ පොඩි දේ විශාල නිකන් අවුලක් ඇති කරනවා. ඉතින් යෝගාවචරය ඒ කෙලෙසේ මට්ටමට ප්‍රයත්නයක් යදලා අර ඇහි ඔපේ නැවත ඇති කර ගැනීම සඳහා සීලය රකින්නකොට තියෙන උපක්‍රම එතන යොදලා බෑ. සමාධි භාවනා කරනකොට තියෙන උපක්‍රම බෑ. මේකම හරියට තේරුම් අරගෙන කරනකොට සංස්කාරවල තියෙන මේ ෂටගතිය මායාවී ගතිය අපි වගලා ගන්න හැටි নানা ප්‍රකාර අධි කුසලයේ තිබියදී ලාමක කුසල් වලට බඳිනවා. මේකට කියනවා අරතිය කියලා. කාමාතේ පටමාසේනා ဒ ුතිය අරති උච්චති කියලා පළවෙනිම මාරසේනාව තමයි කාමේ. ඉතින් යෝගාවචරය එතකොට සීලේ මාර්ගයෙන් කාමේ සෑහෙන්න නතර කරලා කාම ඡන්දයත් නීවරණ අයින් කරගෙන නමුත් අධි කුසලයේ තිබියදී ලාමක කුසලයට අදින ගතිය නිසා ඒ යෝගාවචරය හිතනවා මට මින් එහාට යන්න බෑ ඊට වැඩිය හොඳයි දානයක් දීගෙන සීලයක් රැකගෙන සාමාන්‍ය කුසල් කරගෙන ඉන්නවා කියන එක එතනදී ධර්මය කියන යෝගාවචරයට බලයන් ඉස්සරහට කියලා ආගම කියනවා දන් දීපන් එතරදී ආගම විසින් මේ යෝගාවචරයට මේ දියේ දාන්න ඉන්න ඉබ්බට ඉබ්බදියේ දාන්න හදනවා වගේ යෝගාවචරයට විශාල වශයෙන් ආගමෙන් කියන ඕව භාවනා කළා හරියන්නේ දැන් කාලේ කරන්න බෑ. ඔක මහා පුද්ගලික වැඩක්. ඊට වැඩිය නරකද අපිත් ටික එකතුලා මේ සීල භාවනා නැත්නම් දාන සීල වැඩ පිළිවෙල ටිකක් කරගෙන හිටියොත් කියලා විශාල ආකර්ෂණයක් තියෙනවා. ඉතින් එතෙන්දී ඒ යෝගාවචරය මගේ වචනෙන් කියනවා අමුම අමු හිතුවක් කරෙක් වෙන්න ඕනේ මේ ගමනේ යන්න. එහෙම නැතුව මේ එක එකනත් එක්ක ආලවට්ටම් කරන ඇයි හොඳයි කියාගෙන කිව්වොත් ඕන කෙනෙක් කියාමි වරෙන් මචං මහමුදේ නාන්න කියලා කියනවාමයි. ඒතර කියන්න ඕනේ නමුත් බයෙන් බටෝ වට යන්න ගියොත් අම්මා තලාවී මට. බුදුහාමුදුර අපිට කියලා තියෙනවා මෙතෙන්දි මේ වගේ ආමන්ත්‍රණ එනවා. ඒ ආමන්ත්‍රණ ගණන් ගන්න එපයි කියලා. ඒ නිසා ඒ කග්ග විසාන සූත්‍රයේ තියෙනවා ආමන්තනා හෝති සහාය මැජ්ජේ ගමනේ නිසින්නේ තානේ චාරිකාය අනබිජිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ ඔබ සමාජයේ හිටියොත් උඹට ආරාධනා එයි හිටගෙන ඉඳද්දිත් එයි ඇවිදිද්දිත් එයි නිදාගෙන ඉඳද්දිත් එයි වාඩි වෙලා ඉඳද්දිත් එයි මේක තමයි සමාජය විසින් අපිට අනින යවුල් ආරාධනා එහෙම නැත්නම් ඒක කියන්නේ ආමන්ත්‍රණ කියලා. ආමන්ත්‍රණා හොති සහාය මැජ්ජේ ගමනේ නිසින්නේ ඨානේ චාරිකාය. අනබිජ්ජිතං ඒ ආරාධනා කරන අය කෙරේ ද්වේෂණු කිරීම සඳහා සේරිතම්පෙකමානෝ ස්වෛරී භාවයේ සඳහා ඒකෝ චරේකග්ග විශානකක් උඹ තනි අලියෙක්සේ මාතංගණන් තනි ඇතෙකුසේ නැත්තම් කඟ වෙනගේ තනි අඟවසේ තනිය හැසිරියක් ඉතින් මේ තනිව හැසිරෙන එක මම කොල්ලෙක් නිසා පිරිමි නිසා මම දන්නවා මට ලේසි නමුත් කෙල්ලන්ට නම් දෙන්නේ අම්මලා තාත්තලා කොක්ක දාන්නේ කෙල්ලන්ට ආරස්සාව දීමේ අදහස. හැබැයි අම්මලා දාන බම්බුවක් නැහැ. ඒ කෙල්ලන්න තමයි තේරෙනවා මේකේ කරන්න ඕන දේ. නමුත් අම්මලා තාත්තලා දාන කොක්ක බොහොම මාත්‍රිය ප්‍රේමයෙන් තමයි දෙන්නේ. මවුනුවණින් තමයි අල්ලන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ ඊට වැඩිය අමාමෑණී බුදුහාමුදුරුවෝ කියනවා මෙතනදී දරුවා කරටක් දාගෙන පීනන්න බෑ. තනියම පීනපන්. පීනනකොට තරටක් දාගන්න යන්න එපා. මෙන්න මෙතනදී සංස්කාරමේ අරතිය කියන චෛතසිකයේ හරහා යෝගාවචරය වට්ටන හැටි දිහා බලනකොට මගේ මුළු ජීවිතේටම මම දෙනමයි දැක්කේ. මුළු ජීවිතේටම මම දෙනමයි දැක්කේ මේ අපේ නායක ස්වාමීන් වහන්සේ අර බුරුමේ ඉන්න ස්වාමීන් වහන්සේ දෙනම මේකෙදි පුදුමාකාර විශේෂඥයි. මොන දේ කරන්න ගියත් උඹ අහුවෙලා මෙතන මේ කතා කරන්න කියන එක හරියට කණ්ණාඩි අල්ලලා වගේ පෙන්ලා දෙනවා. අපි ගිහිල්ලා මොන තරම් ශ්‍රේෂ්ඨ කුසල් කටයුතු කරන්න ගියත් මතක තියාගනි බොය කරන්න හදන්නේ අහුවෙන්නේ හදන්නේ මේ ගමන පාදා කරගන්න එපා. උඹේ ගමන පාවා දෙන්න එපා. ඔය දිගට ඵලයන් කියලා. ඉතින් ඒ ආමන්ත්‍රණ එහෙම නැත්නම් ඒ ආරාධනා, ලාභ, සත්කාර, සම්මාන සිලෝක මාරේ අටවලා තියෙන උගුලක් අපි හිතනවා ඒක මේ මේ අන්‍යාගමික බලවේග හරහා කරනවායි කියලා. එහෙම නැත්නම් මේ බුද්ධහන් විරුද්ධව කරනවා කියලා මොකක්වත් නෙමේ සංස්කාර තියෙන තාක්කල්. ඕනේ බලවේගකට කොක්ක ගහතයි. ඒ බලවේග ක්‍රියාත්මක වෙන්නේ දුර්ලභ තියෙන මිනිහට විතරයි. ඒ කෙනා ළඟ තියෙන්න ඕනේ මේ මම බුද්ධ ශ්‍රාවකෙක්, මම බුද්ධ පුත්‍රයෙක්, මම බුද්ධ දුහිතෘකාවක්. ඒ නිසා මම මෙතෙක් කරගෙන ආපු ගොඩ ගහගෙන ආපු මේ චරිතය, එහෙම නැත්නම් මේ පින්කඳ මගේ ලාමක දෙයකට මම නාස්ති කරනවාද? එහෙම නැත්නම් මේ අවුරුදු 2600ක් මේ ඇවිල්ලා මේක රැකගෙන ආපු ඒ උත්තරමන් වහන්සේලා වගේ අපි මේ සියලුම දේවල් વિશે උපේක්ෂකව සංස්කාරයන් කෙරෙහි උපේක්ෂකව ගත කරනවාද කිව්වොත් ඒ සංඛාර උපේක්ඛා ඥානය පිළිබඳව කතා කරනකොට අටුවාචාරින් වහන්සේලා කතා කරනවා ඒ සංඛාර උපේක්ඛාව දියුණු වෙනකොට සංඛාර උපේක්ඛාව වැඩෙනකොට ආරාධනාවක් විශේෂයි කාමයේ විශේෂයි කාම ගුණයේ විශේෂයි හිතේ ප්‍රතික්‍රියාව ප්‍රතික්‍රියාව කියන එක වැරදි එතන ප්‍රතිචාරය ගින්නට ලං කරන කුරුළු පියාටක් වගේ වෙනවා කියලා. කුරුළු පියාට ගින්නට ලං වෙන්න ලං වෙන්න පස්සට පස්සට පස්සට පස්සට ඇඹරි ඇඹරි ඇඹරි ඇඹරි පස්සෙන් පස්සට යනවා. ගින්නට ලං කරපු නයිලෝන් නූල් කැල්ලක් වගේ. නයිලෝන් නූල ගින්නට පැනලා යන්නේ පස්සෙන් පස්සට පැකිලි පැකිලි ඇඹරි ඇඹරි පස්සෙන් පස්සට පස්සෙන් පස්සට යනවා. ඒ නිසා තිනා පතිකුත්ති පතිවත්තති නපස් නම සම්පසාරීයති පටිලීයති කියන වචන හතරම සඳහන් කරලා තියෙනවා. ප්‍රතිවත්තති කියලා කියන්නේ මෙතෙක් කල් අපි ආර්දනාවට පැනලා ඉස්සරහටයි දින්නේ. දැන් ආර්දනාව එනකොටම පස්සට යනවා. මම අසොලයින් අහලා කියන්නම්, ලොකු හාමුදුරෙන් අහලා කියන්නම් කියලා නිකන් මේ ලැජ්ජිත කුක්කුච්ච තත්ත්වයක් ඇති කරන්න කියලා. ය භික්ෂුවක තිබියතු වචන ගුණ දෙකක් තමයි ලැජ්ජී කුක්කුච්චක බව. සමාජශීලී වෙන්නේ මොන දේවත් කියනවා මම මේ වැඩි ටිකකින් අහලා කියන්නම්. එහෙම නැත්නම් මෙතනින් ගියොත් මේ ගැන කරගෙන ගිය ගුණ චර්ච වැටෙනවා. ලැජ්ජිත වෙනවා. කුකුච්ච කියලා කියන්නේ සලකා බලන තියෙන හැම ආරක්ෂක පැත්තම සලකලා බලලා තමයි තීන්දුව ගන්න. අන්න ඒ වගේ හිත පතිලියති හැරිනවා පතිකුත්ථති ඉස්සරහට පණින්නේ නැහැ න සම්පසාරියති ප්‍රසාරණය වෙන්නේ නැහැ පස්සෙ පස්සට යනවා. ඉතින් මේක සමාජයේ පැත්තෙන් බලනකොට සමාජශීලී නිකම්තේ අනිත් පැත්ත වෙනවා. ලාභයට සත්කාරයට සම්මාන සීගරයට නිකන් සිංහලෙන් අපි නිකන් ගැමි විවර්තයට පැනලා දෙනවයි කියලා ගත්තේ. පැනලා දෙන එක නෙමෙයි කරන්නේ තේරුම් ගන්නවා මේක හරහා ක්‍රියාත්මක වෙන්නේ මාර බලවේගයක්. මේකට මම හා කියපු ගමන් ඉදිරිපත් කරපෙන්නගේ දෝෂේ නෙමෙයි තියෙන්නේ. මගේ මෙලෙක් ගතිය හරහා මේ විෂ මේ ලාභේ සත්කාරේ සම්මානේ රිංගනවා ඇතුළට. ඉතින් ඒක නිසා සංස්කාරවල තියෙන මේ කුප්පණ ගතිය සංස්කාරවල තියෙන මේ ආරාධනාපූර්වක ගතිය සංස්කාරවල තියෙන මේ උනන්දු කරන ගතිය හරහා තමයි අපි කාමයට බඳින්නේ. අපි ඒක දැනගෙන භාවනා ශේෂ්ඨ ඉහළට යනකොට යනකොට සියුම් සියුම් තත්වලට යනකොට සංස්කාර තම තමන්ගේ ප්‍රයත්න වෙනස් කරනවා. ප්‍රයත්න වෙනස් කරමින් තාම සියුම් ක්‍රමවලට අල්ලන්න පටන් ගන්නවා. ඒ එනකොටම රණ්ඩු කරන්නත් නරකයි. අහුවෙන්නත් නරකයි. එන්නේ රණ්ඩුත් නොකරන අහුවෙන්නෙත් නැති ක්‍රමයට කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව. අවිරුද්ධ ප්‍රතිපදාව කියලා කියන්නේ කවුරු හරි ආරාධනා කරපුවම බනින්න යන්නේ. එපයි කියන්නේ නැහැ. කියනවා හරි මම සලකලා බලලා තව කාටද කියලා සාකච්ඡා කරලා කියන්න. විරුද්ධ වෙන්නෙත් නැහැ. පැනලා දෙන්න යන්නෙත් නැහැ. ඉතින් මේකටම තමයි සාමීචි ප්‍රතිපන්න කියන්නේ. අපේ පවතින සාමීචය අපි යම් කිසි විවස්ථාවක් දිගේ යන්නේ ඒ විවස්ථාව සාකච්ඡා කරලා බොහෝ දෙනාගේ මත විමසලා යනවා මිසක් අර රහසේ ප්‍රේම සම්බන්ධකම් පවත්න්න වගේ ගියොත් අන්නර බුදුරජාණන් සිරින විදිහට අලුතෙන් ಜಾති ඇති වෙලා අලුතෙන් ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඔක්කොම එන්නේ ආරාධනා ස්වරූපේ. ඒ ආරාධනා පිටිපස්සේ තියෙන්නේ අර ඔක්කොම පැකේජ් එක. ඒ ආරාධනාවට අපිට තියෙන කැමැති වෙන එක විතරයි කැමැති වෙච්ච ගම gediy පිටින්ම අපිට භවයක් ලැබෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස රාශියක් වෙනවා. ඒක නිසා ඒක ඉදිරිපත් වෙන වෙලාවේදී ඒ ආර්ධනාව ඉදිරිපත් කරන ආමන්ත්‍රණ ඉදිරිපත් කරන නව නිර්මාණ කරමු කියලා ඉදිරිපත් වෙන වරෙන් මචං මහමෝදේ නාන්න යන්න කියන කට්ටියගේ දෝෂයක් නෑ. ඒක බලන්න ගියොත් අපි වැරදි අදහසක් ගන්නවා. මේවා එදත් තිබුණා. නමුත් අරසාව සිල් නැති කෙනාට වැඩිය දැන් ඊටාම සූක්ෂමයි. සමාධිය නැති කෙනාට වැඩිය සමාධිය තියෙන කෙනාගේ සූක්ෂමයි. මෙතනදී සංස්කාරවල තියෙන ක්‍රියාවලිය දැනගත්තොත් ඒ යෝගාවචරය තියෙන මේ පුංචි කන්සෙන්ට් එක කන්සෙන්ට් කියන්නේ කැමැත්ත දීම හරහා පුංචි ඉඩක් දීම හරහා මේ කොච්චර කෙලසීමක් කෙලසෙන්න පුළුවන්ද? නමුත් මේ සංඛාර උපේක්ඛා මට්ටමේදී අපි එකට දෙකට ඉඩ දුන්නත් හොඳට Tamanට මේකේ ආදීනව දැක ගන්න පුළුවන් වෙනවා තද්ද බල හානියක් කරන්නේ. භාවනා විචතර ඉස්සරහට ගිහිලා තියෙන නිසා තද බල හානියක් කරන්නේ වෙලාව තමා කරනවා. පණා කළ බෙන්න උඹ කෙලෙසන්න දෙවන්නේකට බෑ උඹේම තකතිරුකම. ඔබ ජීවුන කරන්න දෙවන්නේකට ඥානයක් දෙන්න බෑ උඹම දැනගන්න ඕනේ මේ මධ්‍යම ප්‍රතිපදාව නැත්තම් මේ සූක්ෂම කරන වැඩේ ඉදිරියට යන්න කියලා එnde end end end සංස්කාර කිසිම විල්ලැජ්ජාවක් තියෙන එකක් නෙවෙයි. ඒකෙන් බැරනම් මේකෙන්. මේකෙන් බැරනම් ඒකෙන්. එක එක පැති වලින් කොක්ක ගහනවා. ඒ හැම එකේදීම ඊ타මත්ම අවිරුද්ධව සාමීචිපටිපන්නව අපන්නකව කටයුතු කරන්න ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ මේ වගේ ධර්ම කොටාශයක් අවුරුදු 2600ක් එනකොට අපේ ආචාර්ය ප්‍රචාර්ය પરම්පරාවල් කොච්චර ಗುಣ වසාගෙන කොච්චරක් මේ විවිධාකාර අන්‍යාගමික විතරක් නෙවෙයි කෙලෙස් බලමුළු තියේදී මේ කොඩියක් අරගෙන යන්න කෙනෙක් වගේ ගංග දී යටින් ගින්දර ගෙනියන කෙනෙක් වගේ ගඟ දිගේ ඉහළට පීනන කෙනෙක් වගේ මේක ගෙනල්ලා තියෙනවා. ඒ ආචාර්ය પરම්පරාවේ දක්ෂකමක් තියෙනවා. මොකද ඊටත් වැඩිය ਸਰවඥාන්සේගේ අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා. උන්වහන්සේ පෙරම් පුරලා මේ ඇති කරපු මේ ධර්ම ප්‍රවාහය අපිට තියෙන්නේ සාක්ෂිකාරයක් වෙන එකයි. අපිට තියෙන්නේ මේ දීලා තියෙන උපදෙස් රැකලා දැනුමුතුකම් රැකගෙන මේක අරගෙන යන්න ඕනේ. අරගෙන යෑමේ වගකීම සංවේදී භාවයේ ಗುಣ වැඩෙන්න වැඩෙන්න වැඩි වෙනවා. පව් කරන එකනට මේ චිත්‍ර වගකීමක් නෑ. මේ මිනිස්සු කරන්න තියෙන කවුරු හරි ගහවනම් පල්ලිය කැඩුවා, මුස්ලිම් තම්මිසුන්ට ගැහුවා, දඩබඩ ගන්නවා, එව්ව කරනවා. ඒකේ නෙමෙයි මෙතන ප්‍රශ්න තියෙන්නේ. ඉහළට යනකොට යනකොට තමයිගේ ಗುಣ වෙන්නකොට තමයි තේරෙන පටන් අරගන්නේ මේ කෙලෙස් නිතරම ලාභ සත්කාර සම්මාන සීලෝක හරහා නව නිර්මාණ වලට තෑගි දීම හරහා එහෙම නැත්නම් අදිෂ්ඨාන ශක්තිය හරහා වටන නිසා සරුවචන්ස් කියනවා යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතිය. උඹේලයි චේතනාවක් කෙරුවත් ඒ ඇති විඥාණයට කොක ගහ ගන්න. උඹ නිකන් අදහසක් ඇති කරුවත් ඒත් ඇති විඥාණයට කොක්ක ගහ ගන්න. උඹේ අනුසේ ධර්මයේ තිබ්බත් ඇති විඥාණයට කොක්ක ගන්න නිසා චේතනා ඇති කරන්න එපා. ප්‍රකල්පන ඇති වුණාට ප්‍රශ්නයක් නෑ ඇති කරන්න එපා. කල්පනා ඇති වුණාට කවන්නේ කල්පනා කරන්න එපා. අනුසේ දෙන ලනු විකෘති කරලා දුන්නට පස්සේ පිට කෙනෙක් කියලා හිතන්න එපා. මේ තමන්ගේමයි. ආන්නේ ඒ ශික්ෂණයට අපි කියන්නේ ප්‍රඥා ශික්ෂාව කියලා. සීල ශික්ෂා නෙවෙයි, සමාධි ශික්ෂා නෙවෙයි. මෙන්න මේ ප්‍රඥා ශික්ෂාට ගිය දවසේ තමයි Tamanට තේරෙන්නේ මේ දන් දීලා, සිල් රැකලා, සමාධි වඩලා මෙතනදී තමයි අපේ අවසාන පරීක්ෂණය සිද්ධ කරන්නේ. කොහොමද මේ අවිද්‍යාවට එහෙම නැත්නම් අවිද්‍යාව වලින් වැඩ කරන සංස්කාර වලට ඇවිල්ලා කොක්ක ගහන්න. ඇවිල්ලා අපිව වගලා ගන්න. ඇවිල්ලා අපිව මත් කරගන්න ඉඩ නොදී පැවැත්වුවොත් ඒ ඒ කරන ප්‍රයත්න ප්‍රත්‍යක් පාස විඥානීතාවත් පිරිසුදු තැනකට එහෙම නැත්නම් අபிසංකත විඥානය ඉස්සලා අසංකත විඥානය කියන තැනට යනවා. අபிසංකත විඥානය කියන්නේ විඥාණයට පොහොර දාලා වතුර දාලා හදනවා. සංස්කරණය හරහා. අසංකත විඥානය කියලා කියන්නේ ඌ අයින් කරලා අනිදස්සන විඥානේ නැත්නම් අපපතිත්‍ිත විඥානේ නැත්නම් අසංගත විඥාන බවටපත් වුණාට පස්සේ ඒ යෝගාවචරයට හිතෙන්නේ ගුණයක් නැති වුණා වගේ. නමුත් ඇත්තටම නැතුලා තියෙන්නේ නුගුණයක්. කෙලෙස් විඥානයේ තිබුණ ඒ නුගුණ ගතිය නැති වෙලා මේ මේ නාම රූප දෙක හෝ ලැබිච්ච මනුසාත් ප්‍රභාවය හෝ මේ ජීවිතය හෝ निराවුල්ව ගෙන යෑමේ ඉදිරියට ගෙන යෑමේ ප්‍රතිපදාව මේකයි විය යුත්තේ කියලා අවබෝධ වෙන්නේ මේ සංකාරූපේක්ඛා ඥානයේ ඇති දක්ෂකම අනුව තමයි. ඉතින් ඒකටයි අපි මේ විවිධ පැති වලින් මේක තනවා වඩාගෙන ඉදිරියට ගෙනියන්නේ යන්න යන්න යන්න සංවේදී භාවය වැඩි වෙනවා යන්න යන්න යන්න සංකීර්ණ භාවය වැඩි වෙනවා තමන්ට තමන් විතරමයි කරන දෙකින් නෙවෙයි ගොඩ එන්න තියෙන යමක් නොකර සිටීමෙන් කියන එක තේරෙනවා. ඒකයි බුදුරජාණන්ස් කියන්නේ සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං. සියලු පාපයන්ගෙන් වැළකීමයි සම්මා සම්බුදුරජාණන්සලගේ පණිවිඩය පින් කිරින්ද දඟලන එක නෙවෙයි. අපි පින් කරන්නේ පවුන කර සිටීමේ ප්‍රයත්නයකට. පව් නොකර ඉන්න කෙනාට තමයි උස්සස්ම පින් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. මේක දැනගත්තට පස්සේ තමයි අපේ ධම්මරජ සාමුදුරුවෝ කියන්නේ අපි පරිස්සම්. නැත්තම් මම පරිස්සම්. ওই ඕන කෙනෙක් ගාගත්තට තමන් උත්සාහ කරනවා මේක දෙන්නෙක් අල්ලගෙන පීනන්න බෑ. මම පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනේ චිත්ත ප්‍රවෘතිය. අවිද්‍යාවෙන් නැත්තම් අනුගමන සංස්කරණයෙන් කෙලෙසෙන්න දෙන්නේ නැතුව මේ සකස් කිරීම නිර්මාණ අදිෂ්ඨාන වලින් අවශ්‍ය වෙලාවෙදී දුරුවන් කරලා සංකතය අසංකතයක් බාටපත් කරනවා කියන එක තමයි සරුවචන්සේ පාවිච්චි කරන්නේ. ඒක ඇත්තටම අරිහත් මාර්ගයේදී හිටියුනේදී ඒ නිසා මේ ගොරෝසු ගොරෝසු සංස්කාර තේරුම් අරගෙන සියුම් සියුම් දේවල් වලින් ප්‍රතිස්ථාපනය කිරීමේ ක්‍රමානුකූලව සාපේක්ෂව සියුම් භාවයට ගෙන යාම ඉතින් ඒක සරුවචන්හන්සේ විතර වෙන කිසිම වෙන කිසිම සම්දර්ශන දර්ශනයක කිසිම ආගමක පෙන්ලා දීලා නැහැ. ඒ නිසා යෝගාවචරයට කවදාකවත් අමාරුයි අනික් යෝගාචර කොතනද ඉන්නේ මොකද්ද කරන්න ඕනේ කියන්නේ. Tamange මට්ටමේ හැටියට Taman ඊගාවට කළ යුතු දේ තීන්දුව කරන්න ඕනේ. ඒක පොදු නියමයක් නෑ. ඒකෙදි නිතර අවදිභාවයක් අවශ්‍යයි. ඉතින් මම පුද්ගලිකව දකින්න දේ තමයි මේ මුළු මේ තේරවාද ශාසනයේ විපස්සනාදි විතරයි අපි මේ මාතෘකාවට එන්නේ. අනික කිසිම තැනකදී මේක අදාළ වෙන්නේ නැහැ. නිසා ඒක ඔක්කොටම ගැළපෙයිද කියන එක මට තේරෙන්නේ නැහැ. නමුත් ගැළපෙන කවුරු හරි ඉන්නවනම් වෙන ඕනම දෙයක් අප කරලා. තීරුදී අබිනිෂ්ක්‍මණය කරලා මේක දිනු කරගත්තොත් ඒක ඒ පුද්ගලයාගේම පුද්ගලික බුදලයක් නෙවෙයි ශාසනයේට නැත්තම් සමාජයේට මහ විශාල ආදර්ශයක් වෙනවා. ඒ නිසා එවැනි ගුණයක් වඩා ගැනීමට පෙරතේ පෙළඹෙන මේ පිරිසට මේ ධර්ම දේශනාවත් Tamanගේ ධෛර්යය පිණිස, ශක්තිය පිණිස, බලය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරන සියලු දෙනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා